තමයි සංයුතනේ කාය තුනේ දේවල වර්ගයේ යමක සූත්‍රයේ යමක කියන ස්වාමීන් වහන්සේට නිත්‍ය දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ දෘෂ්ටිය තමයි රහතන් වහන්සේ මරණය මතු උපදින්නේ කියන එක. එතකොට විසුණු වහන්සේලා මේ යමක ස්වාමීන් වහන්සේට කියනවා ඒක බුදුන් වහන්සේ තමයි දේශනා කළේ. ආගන් වහන්සේ මරණය මත උපදින්නේ නැහැ කියන කාරණාව ඔක කියන්නේ පාට වැරදි කියලා. යමක ස්වාමීන් වහන්සේ විශ්වන්ත කියනවා නෑ මේක තමයි බුදුන් වහන්සේ දේශනා කරපු කාරණාව මම මේ විදිහට දරාගෙන ඉන්නේ රහතන් වහන්සේ මරණය මත උපදින්නේ නැහැ කියන කාරණාව තමයි මම දන්න කාරණාව කියලා ඒ අනිත් විශ්වන්ත හතරක් කියනවා. දැන් මෙතන ගැට කල්පනා කරලා බැලුවොත් සාමාන්‍යයෙන් අද බොහෝ අය දන්න කාරණාව තමයි රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන කාරණාව. එතකොට එහෙනම් මේක පාපී දෘෂ්ටියක් හැටියට විසුණු වහන්සේලා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරා. මේක ඇත්තටම තේරුම් ගන්න හරියට අමාරු වෙලා තියෙන්නේ මේ ධර්මය මේ ආකාරයෙන්ම තේරුම් නොගැනීම නිසාමයි. මේ තේරු දේශනාව අවසන් වෙනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි සැබෑවටම මේ මොකද්ද මේ මේ කියපු කාරණාවත් එක්ක රහතන් වහන්සේ මරණින් මතු උපදින්න හැකින කාරණා දරදී කියන එක සම්බන්ධයි. ඊට පස්සේ මේ වික්ෂුන් වහන්සේලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේ වික්ෂුවට මේ පාපි දෘෂ්ටියක් තියෙනවා රහතන් වහන්සේ මරණින් මතු උපදින්න හැකින දෘෂ්ටිය ඉතින් මෙන්න නැති කරන්න කියලා සාරිපුත් සානාතර කිව්වට පස්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ යමක ස්වාමීන් වහන්සේ කතා කරලා යමක ස්වාමීන් වහන්සේට මේ කින් අහනවා ඔබට මෙවැනි දුක්ඛයක් තියෙනවද කියලා. ඒකට කියනවා රතන වහන්සේ මරණින් මතු පිටින්නේ කියන එක දුක්ඛයක් එකමම මමටක තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ සාරිපුත් සානාතේ යමක සානාතේගෙන් ප්‍රශ්න එකක් අහනවා. මොකක්ද අහන්නේ? යමක මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියන. යමක් අනිත්‍ය නම් ඒක දුකයි සැපයි. ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මම කියලා ගන්න මම කියලා ගන්න මගේ කියලා ගැනීම සුදුසුද කියලා අහනවා. එහෙම ගැනීම සුදුසු නෑ කියනවා. ඊට පස්සේ අහපව අහනවා වේදනාව නිත්‍යද අනිත්‍යද කියලා. වේදනාව පරිත්‍යයි කියලා. යමක් පරිත්‍ය නැර නිත්‍යං සබ්බස්මං. යමක් අනිත්‍ය නම් ඒකේ දුකයි. දුක දුකට ගන්න දුකයි කියලා. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ මතයි කියලා ගැනීම සුදුසුකම. ඒක නෑ කියලා මේ විදිහට පංච පාදවල වෙන විදිහට අහනවා. ඊට පස්සේ යමක ස්වාමීන් වහන්සේ ඉතින් ඒ ප්‍රශ්න ටික ඇහුවට පස්සේ යමක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා රූපය අනිත්‍යයි එවැගේම කනිච්චේ වේද දුකයි එමක් කනිච්ච නම් දුක නම් වෙනස් වෙන ස්වභාවය වෙනවා ඒක මම මගේ මටයි කියලා ගැනීම සුසු නැහැ කියලා ඊළඟට ආය සාරිපුත්‍රයන්වස් කියනවා යමක් අනිත්‍ය නම් දුක නම් අන්නේ ඒක නිරුද්ධ ස්වභාවය නිරෝධ ධර්මයක් යමක් අනිත්‍ය නම් දුක නම් ඒක නිරෝධ ධර්මයෙන් යුක්තයි මේ ප්‍රශ්න ටික අහනකොට දැන් සාමාන්‍යයෙන් අපි නිකන් වචනයකට උත්තර දෙනවා වගේ නෙමෙයි. මේ ප්‍රශ්න ටික අහනකොට මේක තේරුම් අරගෙන තමයි උත්තර දෙන්නේ. පංච පාදවස්කන්ධය කියන්නේ මොකක්ද කියන කාරණාවත් වටහාගෙන තමයි උත්තර දෙන්නේ නිකන් කට වචන උත්තර දෙන්නක් නෙමෙයි. ඊට පස්සේ අ සාරිපුත්‍රයන්ගේ යමකතාණන්ගේ අහනවා රූපය ගැන හතන් වහන්සේ. නෑ කියලා. වේදනාව ගැන හතන් වහන්සේ. ඒත් නෑ කියලා. ඊළඟට සංඥා සංස්කාරේ විඥාන කියන හතර නොවෙයි. ඒත් නෑ. ඊළඟට කරනවා රූපයෙන් වෙන්න සාරමහත් රාගමහත් රූපයෙන් වෙන්න කියනවා. ඒත් නෑ කියන්නේ. වේදනාවෙන් වෙන්නට ඒත් නෑ කියන්නේ. සංඥාවෙන් වෙන්නට සංස්කාරයෙන් වෙන්නට විඥානයෙන් වෙන්නට ඒත් නෑ කියන්නේ. ඊළඟට අරමුණේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහටම දරහතන් මහත් කියනවා. ඒත් නෑ කියන්නේ. එහෙනම් මේ පහෙම වෙන්නද කියලා තමයි. ඒත් නෑ කියන්නේ. එතකොට දැන් එහෙම නැහැ කියලා උත්තර දුන්නේ අර මූලිකව අහපු ප්‍රශ්නවලට හරියාකාරයෙන්ම මේ ලබක ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න තමයි ඒක උත්තර දුන්නේ. රූපයයි දුකයි අනවරේ වේදනා සංඥා සංකාර විඥාන මේ පහම අනිත්‍යයි යමක් අනිත්‍ය දුකයි ඒක මම කියලා ගැනීම ප්‍රශ්නය. ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛයේ නිරෝධ ධර්මෙ මෙත්තයි. ඊට පස්සේ දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ටික අහලා ඉවරනට පස්සේ සාතන් වහන්සේ පංචපාදන සම්පය ඒක වේදනා සංඥා සංකාර විඥාන දෙපැත්තන් යන්නේ විදිහට මේක වෙනින් වශයෙන් තමයි වැටෙන්නේ සාතන් වහන්සේ කියලා කියන්න බෑ කියලා කියනවා. ඒක අහුවට පස්සේ සාරිපුත්‍ර සම්බන්ධ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද කියන්නේ? විත්ත ධම්මකේම අනුකූලතියනවා. සත්‍යතෝ චේතසෝ චිත්ත ධම්මකේම අනුකූලතියනවා. ස්ථීර වශයෙන් සත්‍ය වශයෙන්ම විදුදට නියම රහතන් වහන්සේ වැඩෙන කල්හි රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවද කියන මරණින් මතු නැහැ කියන කාරණාව ගැලපෙනවද කියලා අහනවා. ගැලපෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ යමක ස්වාමීන් වහන්සේට තිබෙත සත්‍ය තමයි යමක ස්වාමීන් වහන්සේ දරන් හිටපු ක්‍රමය තමයි රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික අහලා ඉවරනාට පස්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අහුවම මේ රහතන් වහන්සේ කියන්නේ ඉතින් එක අරගෙන වෙන්නේ වශයෙන් පනවලා මේ වෙන්නේ වශයෙන්ද මේක රහතන් වහන්සේ කියන්නේ නැත්නම් මේක එකටද මේ මේකට නැහැ කියලා උත්තර දුන්නට පස්සේ පිට ගම්මිකේ අනුපලක් දෙනවා. ඒ පිට ගැනීම ලැබෙන කල්ලි රහතන් වහන්සේ බර්මින්වත් උපදින්නේ නැහැ කියන කාරණාව ගැලපෙනවා ගහනවා. නැහැ කියලා. ඊළඟට මේක අහගෙන සාරිපුත්තන් වහන්සේ ආයහනවා දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් රතනෝගේ මරණින් මත්තේ උපදින්නේ නැද්ද නැත්නම් ඇත්තරම මේ ප්‍රශ්නෙට අර හතර කොන් කියන අවිවාදක ප්‍රශ්න හතරක් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. මොකද දැන් කාටම වාසිය කියලා ඒකේ හිතන් ඉන්න يعني හැමෝම හිතන් ඉන්න න්‍යායත් එක්ක මේ ප්‍රශ්න හතරෙන් එකකට තමයි රහතන් වහන්සේ අපේ ඉන්නේ කොනෙක්ට් කරන ලෝකයක් දකින්නේ. ඒක රහතන් වහන්සේ මරණින්වත් ඉන්නවා. නැත්නම් මරණින්වත් නැහැ. නැත්නම් මරණිමත් ඉන්නවයි නෑ නැත්නම් මරණිමත් ඉන්නෙත් නෑ නැත්නම් සම්බේ හතරෙන් එකකට තමයි වැටෙනවා කියලා ලෝකයේ හිතන මොකද අර අනුරාධ සූත්‍රයේ තුලත් අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් ඒක පරිබ්‍රාජකී ඒකට පස්සේ සාතන් වහන්සේ මරණිමත් උපදිනවා කියලා බුදුන් වහන්සේ පනවන්නේ කියන කොටසත් ඒක නෙමෙයි කියන උපදින්නේ නැහැ කියලා කියන්නේ මොකටද ඒකක් නෙමෙයි කියන. ඒක උපදිනවා උපදින්නේ නැහැ කියලා කියන්නේ මොකටද ඒකක් නෙමෙයි කියන. ඒක උපදින්නේ නැහැ නැත්නම් කියන එකක් නෙමෙයි කියන. ඊට පස්සේ එහෙම මට මොකක් පනවන්න කියලා අහනවා. ඒ හතරෙන් ගෙන්නයි පනවන්න කියනවා. අම්බරුතරන් වාසිය අර පරිද්දව කියනවා. එහෙම ඉවර පස්සේ අර පරිශ්‍රාවක ප්‍රකාශ කරනවා. මේ වික්ෂුව එක්ක අලුත මහණෙක් කෙනෙක් නැත්නම් අවියක් කෙනෙක්. ඒක සාධාරණයි කියන අන්තර්ගතව මේ හතරෙන් තොරව ලෝකේ රටන වාසිය පනවනවා නම් ඒ අතරින් ඉන්න පනවන්න බෑ. ඒක රටන වාසිය මරණ මත පදිනවා කියන්නේ නැත්නම් ඒ කියන්නේ තමයි පදිනවා ඒ පදින්නේ නැත්නම් පදින්නේ නැහැ කියන්නේ. එයාට මේ සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් කියලා බුදුරණවහන්සේගේ ළමනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නයක් කරන්නේ මොනවද උත්තර දුන්නා මේක බුදුරණවහන්සේගේ දහමට ගැලපෙනවද කියනවා. ඊට පස්සේ බුදුරණවහන්සේ අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අහපු දේ ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා කියනවා දුක්ඛ ගන්න කියලා අනුස්සලක් දිනවනවා. දුක වෙනින්ට ලැබෙන කල්හි ඔබ ආගමනන්සේ මරණින් පස්සේ මේ ඉන්නවට බැස නැත්නම් මේ කාරණා හතරෙන් දෙන්නේ පණවනවා කියන්නේ කොහොමද කියලා. එතකොට ඒකම දෙන්නව හරි පනව ගැනීමක් තියෙනවා. දෙන්නව හරි පනව ගැනීමක්. ඒක දෙන්නව පනවනවා කියන්නේ කොහොමද කියලා අහනවා. ඊළඟට කියනවා ඒක වල කර්ම වැරදි කියලා බුදුන්වහන්සේට අම්බාස්මවනවා කියනවා. ඒකට එහෙනම් මේ හතරෙන් තමයි මේ ලෝකේ පනවන්න තමයි පනවන්න තියෙන්නේ. නමුත් මේ අතරින් වෙන්න පනවනවා කියනවා ඒකත් වැරදි. මේ පැනවීමක් නැත්නම් අපි මේ ලෝකයේ හොයන්නේ හැම මොහොතකම නිවනක් හොයන්නේ නිරෝධයක් හොයන්නේ දිනනවා කියන ගැක්ෂ ලෝකයෙන් අයින් වෙන්න. දිනනවා කියන ගැක්ෂ ලෝකයෙන් අයින් වෙන්න තමයි නිවනක් ඒ නිසා තමයි අපට රහතන් වහන්සේ මරණින් මතු නැහැ කියන කාරණාවට යන්නේ. ඇයි අපි දුකක් විඳිනවා විද්‍ය දුක නැති වෙනවා නිවන් දැක්කට පස්සේ. මම විඳින දුක නිවන් දැක්කට පස්සේ කියලා යනවා. ඒ කාරණාව තමයි දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් හිතනවා මම ඔය දෘෂ්ටි හතරේ නැහැ කියලා. ඒ දෘෂ්ටි හතරම නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් සදාහවටම දෘෂ්ටි හතර තමයි අසන්නවතුන් මට ඇත්තටම ඇත්තට කියන ඒ කාරණාව සම්පූර්ණ කියන්නේ තමයි මේවත් එක්ක මොකදකට හේතුව අපි තුළ සාධන වහන්සේ කියන කාරණාව සම්බන්ධයෙන් තියෙන්නේ දෘෂ්ටිය. ඊවර සම්බන්ධ මුලින්ම පරයත්ක කියන විදිහට කරනවා. ඒක වෙනකම්ම තියෙන්නේ දෘෂ්ටියක් ඊවර සම්බන්ධ. මොකද නිවනක් කියලා දකින්නේ තියෙන දෙන ඇසීමක්. ඒ නිසා තමයි රහතන් වහන්සේ ධර්ම මත උපදින්නේ නැහැ කියන කාරණාව කියන්නේ. ඒ වගේම තමයි රහතන් වහන්සේ ගැන දීපු ගැහැරියෙම රහතන් වහන්සේ ඉන්නවා කියලා දැක්ක රහතන් වහන්සේට පණවන්නේ යන්නේ. දැන් අපි අපේ රහතන් වහන්සේ රහතෙක් කියන අපට ඉන්නවා පේනවා. එතකොට ඉන්නම පේන රහතන් වහන්සේ පණවන් දෙනවා. කර්මේ පාඩ දෙනවා නැත්නම් කර්මේ පාඩ දෙන්නේ නැහැ. නැත්නම් මේ රහතන් වහන්සේ කියලා පණවන් කියන්නේ අපි රහතන් වහන්සේ කියන්නේ කවුද කියන ආකාරය නොදන්නාකම නිසාමයි. ඒ නොදන්නාකම තමයි කාර්යනිකාටද යමක ස්වාමීන් වහන්සේට සම්බන්ධ ස්වාමීන් වහන්සේට තිබුණේ. එතකොට ධම්මයට නැත්නම් මේ සත්‍ය ස්වභාවය වටහාගෙන සත්‍යකම අධ්‍යයනය තිබුණේ නැහැ. ඊට පස්සේ අමක ස්වාමීන් වහන්සේ මේ මේ සාකච්ඡාව ඉවරනට පස්සේ යමක ස්වාමීන් වහන්සේ සෝතාපන්නත් වෙනවා. ඊළඟට ප්‍රායෝගික සාරිපුත් ස්වාමීන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබෙන් කවුරු හරි මෙතන වුත් මොකද උත්තරේ? අර විදිහටම උත්තරේ කියනවා. ඒ කියන්නේ සාරිපුත් ස්වාමීන් වහන්සේ යම් විදිහකට ප්‍රශ්නයක් වගේ මේ රූපේ නිත්‍ය අනිත්‍යද අනිත්‍ය තමයි අනිත්‍යද අනිත්‍යම එක දෙකක් තමයි දුක්ඛයි මෙන්න මේ කාරණා පංචප්‍රාප්තන ගැන මහලා යමක් අනිත්‍යන දුකන මේක නිරෝධ ධර්මයෙන් යුක්තයි කියලා මෙන්න මේ උත්තරේ දෙන්නේ කියලා යමක ස්වාමීන් වහන්සේ සාරිපුත් සාන්නාසයට කියනවා ඒක. ඒකට එහෙම කියන්නේ හේතුනේ සාරිපුත් සාන්නාසයේ පහදලා දුන්න විදිහට යමක ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ කියන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගත්තා. ඊට පස්සේ සාරිපුත් සාන්නාස තවත් දේශනාවක් මේක තවත් කාරණාවක් උපමාවක් එක්කම හැදෙන්න කරනවා. වදකේ උපමා කරගෙන යම් කිසි කෙනෙකුට ඕන වෙනවා හොඳ සිටුවරේ ධනවතෙක් මරන්නට. يعني එයාට ආරක්ෂාවක් තියෙනවා රැකවරණයක් තියෙනවා. නමුත් මේවා මරන්න කැමැත්තක් මෙයාට මොනවා හරි එකට ඕන වෙනවා. ඊළඟට දැන් මෙයාට ලඟ වෙන්න බෑ මරන්න. මෙයා මොකද කරන්නේ? මරන්න ලඟ වෙන්න කලින් දැන් එයාගේ චේතනාව මරන්න. යනවා මේ ළඟට සේවකෙක් ඇටියට. සේවය කරගෙන සේවය කරනවා. හොඳට සේවය කරනවා. හිත දිනා ගන්නවා. හිත දිනාගෙන හොඳට සේවය කරමින් ඉඳලා ඊට පස්සේ අරයා හිත දිනා ගැනීමත් හොඳට හිත දිනාගත්තට පස්සේ එයා නොදන්න අවස්ථාවකම මර දානවා. එයා උන්කා කාර්යය කරගන්නවා. අන්නේ වගේ ඉස්තර කරන කාර්යයක් කරනවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පහව වදතිය කියලා. ඒක ලස්සන කාරණාවක් ඉස්මතු කරනවා. අර සිටුවරයා තමන් ළඟට සේවකයෙක් හැටියට එන්නකොට එයා වදකිච්ච දැක්කද? වදකිච්ච දැක්කේ නැහැ. නමුත් සේවා කරන්න ආවේ. ඒ වගේම තමන් හොඳට සේවය කරනකොට පිටිනා ගන්නකොට වදකිච්ච දැක්කද? ඒත් වදකිච්ච දැක්කේ නැහැ. නමුත් ඒත් වදකියමයි. ඊට පස්සේ එයා මරණ වෙලාවට දැක්කේ නැහැ වදකිච්ච. නමුත් ඒත් වදකියමයි. ආවෙත් වදකියා. හොඳින් සේවය කරත් වදකියා. මරණව ආයෙත් වදකියමයි. මෙන්න මේ වගේ පංචකාසන්දිය කියලා පාරිපුත්‍රයන් වහන්සේ නියමක ස්වාමීන් වහන්සේට විස්තර කරනවා. එතකොට අපි පදකේ බව අපි පංචමාස්කන්ධය ගැන දන්නේ නැහැ. පංචමාස්කන්ධය ගැන අදකේ බව දන්නේ නැත්නම් පංචමාස්කන්ධය කියන කාරණාවත් සකස් වෙන ආකාරය උගන්නාකම නිසා. පංචපාදරස්කන්ධයේ සකස් වෙන ආකාරය හරියට දන්නවනම් අන්න ඒ සකස්වත් එක්ක එයාට අහු වෙනවා මොකද්ද? විඥානං සම්මුතිය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මේ ආර්ථක හතරම වෙනවා. එයා දකිනවා දුක කියන්නේ සත්‍යයක්, හැබැයි දුක සත්‍යක් වෙනවා සමුදේ සත්‍යයක්. ඒ වගේම දුක්ඛ නිරෝධයේ සත්‍යයක් මේ අවිද්‍යාව පදනම මුල් කරගෙන සත්‍ය දැකීමේ පදනම මුල් කරගෙන සකස් වීම තමයි පැවැත්ම මේ කොටස් අවිද්‍යාව පකට මුල් කරන් සකස් නොවීමයි දුක්ඛ නිරෝධය කියලා ඒ එක සත්‍ය වශයෙන් දකින්න මේ දකින්න වැඩ පිළිවෙල මේ සත්‍ය දකින්න මාර්ගය තමයි දුක්ඛ නිරෝධ මාර්ගය කියලා සත්‍ය වශයෙන් අපි අත්දකිනවා මෙන්න මේක අත්දැකීමත් එක්ක තමයි මේ පංච උපාදාන සංදේ කියන කාරණාව අත්දැකෙන්නේ අපි නැත්තම් පංච උපාදාන සංදේ කියලා අපි මූලිකව තේරුම් ගන්නේ කියන දෙයක් තමයි මේකට මම පුංචි කාරණාවක් කියන්නම් දැන් අපි දන්නවා අපට සද්ධාව මුල් කරගෙන මේ හතර යන්නේ කියන කට්ටිය මේ දුකක් කියන්නේ මේකෙන් නිදහස් වෙන්න ඕනේ මේ ජරා මරණ දෙකෙන් ඉක්මෙන්න ඕනේ මේක මේක නික්මෙන්න රහත් වෙදි කියලා අපි දන්නවා එතකොට ඒක දන්නේ බුදුනාථ කීව කාරණාවත් එක්ක අපට යම් කිසි දුකක් ගැටෙන නිසා දැන් අපට අර හතර බවත් එක්ක නිව කාරණා එනකොට අපට කැමැත්තක් ඇති වෙන මේ දුක නැති කරගන්න එතකොට අපි මේ පිළිස්සම් උත්තර කරන්නේ දෙක නැති කිරීම පිණිස යමක් හොයනවා. ඒක ධර්මයේ නාමයෙන් හොයනවා. ඒක ධර්මයේ කියලා දුන්න වචන ටිකක් ඔස්සේ අපි ඒ දේ ගන්න, ඒ දේ කරා යන්න අපි හොයනවා. හැබැයි අපි මේ හොයන දේ තුළ අපි මේ ලෝකයේ තියෙනවා කියලා අරගෙන සියලු ලෝකේ කරදරයක් දුකක් කියලා හිතාගෙන මේ ලෝකෙ මට එපා මට නිවන ඕන කියලා හිතාගෙන පුදු දෙයක් වෙනවට කියලා කරන්නේ. බුදුරණාහි පෙන්වා දෙන්නේ මේ ජීවිතයේ පවතින වැඩපිළිවෙල නැත්නම් අපි සතර යන වැඩපිළිවෙල නැත්නම් මේ ලෝකයේ සකස් වෙන වැඩපිළිවෙල අධ්‍යක්ීම තමයි. ඒ කියන්නේ මේ ආයතන හයවත්ේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සකස් වෙනකොට මේ දුක සකස් වෙන එක අධ්‍යක්ීමයි ධර්මයේ දැකීම. එතකොට අපි අද ජීවන ප්‍රවණයි කියලා අපරාධිකාගෙන අපි ඒක යන්ත්‍ර සාකච්ඡා කරනවා. නමුත් සැබෑවට තමයි නිවන සෝනේ කියලා හිතාගෙන ගන්නවනේ නෙමෙයි. අපි මේ ලෝකයේ ඉනාපා නොදැකන නිසා අපි මොකක් කරනවා? අපි ආයතනයේ ඔස්සේ සිදුවන මේ ක්‍රියාවන්ගේ ඉනාපායි දැක්කම. එතකොට තමයි දුක් දැක්කේ. දුක් හට ගැනීම දැක්කේ. එතකොට දුක හටගන්නේ මෙන්න මේ පදර්ශම නිසා කියලා කියනවා. ඒ පදර්ශම නැත්තම් දුක හටගන්නේ නැහැ කියලා දකිනවා. ඒ වැඩ පිළිවෙල මාර්ගය කියලා කියනවා. එන්නේ ආල්සාස්ත්‍ය ආල්සාස්ත්‍ය හතර ඉඳන් නුවණ යටහට ගන්නවා. එතකොට පොඩ පාඩිනවා කියලා කියන්නේ මේ ආල්සාස්ත්‍ය හතර කියන ගන්න සත්‍ය ඥාන. අපි සාමාන්‍යයෙන් දුකක් කියලා තේරෙන්නේ මේ මගේ දුක් අපි ඉස්සරහට තේරුම් ගන්න මට මට මට ලැබෙන දුක. අපි මේ අනිත්‍යසහ අනිත්‍යන දුක තමයි සංසාර දුක්ඛය කියන කාරණාව තමයි වෙන්නේ. ඒක හොවෙන්නේ මොකද? ඒක මොකද තේරුම් ගැනීම එක්කමයි දුක සපස්තන ස්වභාවය අහුවෙන්නේ. ඒ වගේම තමයි දැන් සමතනෝසි මරණපත් ඉන්නවද නැත්නම් කියලා. තමයි අරහත්ය කියන කාරණාව දැක්කේ මේ තියෙන දුක නැතිවීමක් නේ. එනේ විරදු කර තිබීමක් කියන දැකින දේත් එක්ක රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියන දෙයට යන්නේ. සියලු දුක නැතිවෙනවා කියලා ගැනීමත් එක්ක රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියලා කරන්නවට යන්නේ. හැබැයි මේ දුක මෙන්න මේ හේතු නිසා සකස් වෙන්නේ කියලා කාරණාව අත්දකිනවා නම් එතකොට මොකද වෙන්නේ? අන්න යාතම සියලු දුක ඔය නැති දුක කියන කතාව නැති වෙලා ගිහින්දලා එහෙමයි දුක සකස් වෙන්නේ මේ සකස් වීම මේ ස්වභාවය තමයි හේතු නැතිවීමෙන් මේක සකස් වෙන්නේ නැහැ කියලා ඒ නිය ඇඩ්ජස්ට් කරනකොට පස්සේ මේ රහතන් වහන්සේ මගින් මත් කියනවාද නැද්ද කියන කතාව එයාට අදාළ වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ආවට නැති කියලා යනවා. එතකොට මේ ප්‍රශ්නේ ඇතිවීමත් එක්ක එයාට දැන් ලෝකයේද ඉතින් මේ ස්වභාවය තේරුම් ගත්ත කෙනාට අහපෝ ඉස්සර කෙනා නෝත් එහෙම රහතන් වහන්සේ කියන්නේ මොකද්ද කියලා. එයාට මේ හේතුඵල න්‍යාය තේරුම් ගන්න විදිහට වැඩ පිළිලක්ව ඉස්සර කළේ ඉච්චේ. එයාට මේ හේතුඵල න්‍යාය නුවරට අහුනාට පස්සේ අන්න එයාට මේ ප්‍රශ්නේ තියලා යනවා. එතකම් මේ ලෝකේ අපි හැමෝම ඉන්නේ තියෙන තැනක ඉඳලා යන්න හොයන්නේ. අපගේ තියෙන තැනක ඉඳලා යන්න හොයනවා කියලා කියන්නේ දැන් අපි දන්නවා අපි දැන් විවිධාකාර භාවනා කරනෝ මොනවා හෝ ක්‍රමයකට අපිට මේ දුක නැති කරගන්න හොයනකොට අපි මේක බෙද බෙදා පොඩක් කර කර බල බල අපි හිතන දෙයක් ඇලෙන්න දෙයක් නැහැ ගැටෙන්න දෙයක් නැහැ කියලා අපි සංකල්ප වශයෙන් දෙනවා. නමුත් කොච්චර අපි සංකල්ප වශයෙන් නිම දුන්නත් අපට ආධ්‍යාත්මයේ තුළ ප්‍රඥාව නොවැදී සක්කාය සදිට්ඨිය හැදෙන්නේ නැතිව අපිට දුකින් නිදහස් වෙන්න බෑ. මුංචි උදාහරණයක් විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන් තමයි මේ විදිහට. දැන් අපි හිතමු මේ සාමාන්‍යයෙන් ගොඩනැගිල්ල තියෙනවා. ඒ ගොඩනැගිල්ල දැන් අපි දැන් අපි සාමාන්‍ය කරන ක්‍රමයට අපි බලනවා මේ ගොඩනැගිල්ල බෙදලා බලනවා මේක කැඩෙන්නේ. කැලියට කඩලා බලනවා මේ ගොඩනැගිල්ල කියන්නේ මොකද්ද කියලා. එතකොට අපි ගොඩනැගිල්ල කියන්නේ මොකද්ද කියලා බලනකොට අපි මේ ගොඩනැගිල්ල කීප් එකයින් කරනවා, ලියුප් එකයින් කරනවා, පරාල එකයින් කරනවා, බඩු එකයින් කරනවා, වැඩි ටික කිනිත් ටික මේ ඔක්කොම කඩ කඩ කෑලිවට අයින් කරලා අපි කියනවා මෙතන දෙරබමින්නක් නෙමෙයි මේකට මේ මේ ඇලෙන්න ගැටෙන්න දෙයක් නෙමෙයි කියලා අපි සංකල්පනාවකින් මේක තේරුම් ගන්නවා. හැබැයි අපට නමුත් කෙනෙක් ඇහුවොත් අර සීත්‍තික නැත්නම් මේ දෙරබමින් මේ කෑලි ටික මොනවද කියලා අපි හිතමු සීත්‍තිකත් අයින් කරලා ඔක්කොම කුඩු කරනවා කියලා. කුඩු කරලම දානවා ඔක්කොම ටික. යම් කිසි කෙනෙක් මේ කුඩු ටික මොකද්ද කියලා උත්තරය දෙන්න මොකද්ද අර ගෙයි තිබිච්ච දෙය. ගේ හදලා තිබිච්ච දෙය. නැත්තම් ගියක් මේ තිබ්බොත් නේ මේ ගේ හදන්න ගන්න දෙන්නේ. කොච්චර මේක කඩකඩා කුඩු කරල කරා මේක කොටස් කර කර බැලුවත් එයා තුලින් හටගත්ත ගේ කියන සංකල්ප දෙන්නේ එයා සංකල්පකින්ම කියක් නැහැ කියලා කරන්න කියලා දුන්නේ. ගේ කියන සංකල්ප දුන්නේ. අර ලෝකේ හැමෝම නිවන හොයන කාරණාවෙදි මෙන්න මේ ගියක් නැහැ කියන සංකල්පයක් දෙන වැඩ පිළිවෙල තමයි තියෙන්නේ. එන්න මේ සංකල්පයේ තුලින්ගේ හටගන්න ආකාරය දකින්න වැඩ පිළිවෙල දකින්නේ. මෙන්න මේ ආකාරයට පංචපාවස්සම ක්‍රියාවලිය අපි හරියට අධ්‍යක්ෂොත් මේ සකස් වෙන වැඩ පිළිවෙල අන්න එහාට මේ අර රහතන් වහන්සේ මන්දිමත් උපදින්න නැහැ කියන දෘෂ්ටි දුරිය වෙනවා. ඒ වගේම රහතන් වහන්සේ ගැන තියෙන පස්ස සියල්ලක්ම දුරිය වෙනවා. ඒ නිසා තමයි මේ යමක ස්වාමීන් වහන්සේ මේ මෙව මෙහෙම දෘෂ්ටියක් තුළ ඉඳලා ඒ දෘෂ්ටි නැති වෙන ආකාරයට අර ප්‍රශ්න අහුවට පස්සේ ඒ ප්‍රශ්න වලට වාචිකව විතරක් නෙමෙයි. දැන් අපිට සාමාන්‍යයෙන් පොදුනාද ජීවිත ශ්‍රද්ධාවෙන් අපි මේක අනිත්‍ය කියලා කියනවා. ඒ අපි අනිත්‍ය කියලා කියන්නේ මේ අපි මේ ලෝකේ තියෙනවා කියලා ගත්තදී අර භෞතිකව විනාශ වෙන කාරණාවට. හේතුඵල ධර්ම තේරුම් අරගෙන නෙමෙයි. හේතුඵල ධර්ම තේරුම් අරගෙන නුවණින් ඉවතමින් මේ කාරණාව අත්දැකන අමෙතනදී සැබෑවටම මේකේ මේ ප්‍රශ්නෙට උත්තරේ නැත්නම් මේ ප්‍රශ්නේ අදාළ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. බුදුරජාණන් ධර්ම සාකච්ඡාව සාම දේශනාව කියන එකම විනිශ්චය මාර්ගයක් බවට දේශනා කරේ ඒකයි. එතකොට දැන් මේ යමක ස්වාමීන් වහන්සේ ධර්ම මුදට ඉඳලා වෙන දුක්ඛයක් තියාගෙන පාපී දුක්ඛයක්. ඒකට පාපී දුක්ඛයක් කියලා කියන්නේ. ඒ පාපී දුක්ඛයක් තියාගෙන ඉඳලා ධර්ම සාකච්ඡාව යන්නකොට අපිට මතකද අරහත්ත්වයට දක්වාම ජීවෙනවා. එතකොට එවැනි සභාවකටපත් වෙන්න පුළුවන්කම ලැබෙන මේ ධම් සාකච්ඡාවල නුවණින් ඉඳසාමේ ඉඳීමත් එක්ක දිනු කරගත්ත නිසා. ඒකේ පටවතෙන් විතර පුස්තකයක් දෙන්න එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ අපි ඒක බලන්න තෝරන කල්පනා කරලා මේ තියෙන දෘෂ්ටිය නැත්නම් මේ රහතන් වහන්සේ වරදක් නැහැ කියන දෘෂ්ටිය අපිට වාචිකව මත නැහැ කියන කල්පනාව නැත්නම් අපේ සිතිවිල්ලකින් මම මේ මාතෘකාව මේක නැහැ කියන කල්පනාවක් තිබ්බට සර්වඥාතම මේ කල්පනා කරන බැලුවොත් මාතෘකාවට දෘෂ්ටිය තියෙනවා නේද කියන කාරණාවක් අපිට හොයාගන්න පුළුවන්. අපි හරියට කල්පනා කරොත් හේතුඵල වශයෙන් අන්න එතකොට මේ රහතන් වහන්සේ ලක්ෂණින් මැත්තේ දැහැටිය දෘෂ්ටිය සතරවක බාරින්පත් ඉන්නවා නැත්නම් ඇත්ත ඇත්තෙත් නෑ නැත්නම් නැත්නම් ඉන්නවයි නෑ එන්නේ අව්‍යාකට ප්‍රශ්න හතරක ඒක නැතිවෙනවා සාකච්ඡා පිටේ ගෙනියනවත් එක්ක ඒකයි අර බුදුරජාණන්සේ සාම්පති සූත්‍රය ප්‍රතිපදින කරන්නේ මේ දුක්ඛ සත්‍යය කියලා අධ්‍යක්ෂණය කරනවා නිරෝධය දුක්ඛ සමුදය සත්‍යය කියලා අධ්‍යක්ෂණය නිරෝධය සත්‍යය මාර්ග සත්‍යය මේ හතරෙන් එකට අධ්‍යක්ෂණය එකක් විතරක් අධ්‍යක්ෂින්නේ අපි අද අධ්‍යක්ෂින දුක මේ බුදුරජාණන්සේ දෙන්නකෝ ඒක කර න්‍යායත් එක්ක දුක්ඛ සමුදයත් එක්ක සත්‍යය කියලා අධ්‍යක්ෂණය කරන්නේ මට ලැබෙන දුකක් තමයි යටි මේ යරුවේ හැබැයි මේ මට ලැබෙන දුකක් මූලිකව තේරුම් ගන්න ඕනේ. මොකද මේක තේරුම් ගන්න නැතුව අපිට ධර්මයට ඉස්සරහට යන්න බෑ. ඕනම කෙනෙක් ඔයාලාවට ධර්මයේ තේරුම් ගන්න මේ සමන්ත මේ ලැබිච්ච දුක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි නෝන මුල් කරගෙන බුදුරණවහන්සේ දෙන්නක විදිහට මේ ධර්ම ගැන කල්පනා කරනකොට එයාට මේ දුක සකස් වෙන ආකාරය අහුවෙන්නේ. දුක සකස් වෙන ආකාරය අහුවෙච්ච තැනම ඔහු දකිනවා මේ සකස් නොවීම නිරෝධය බව. ඊමගෙන කීමනේ මේ සකස් නොවීම නිරෝධී බව දුක් නිරෝධී බව ඒ වගේම මේ වැඩ පිළිවෙල මාර්ගී බව ඒකත් දැක්කට පස්සේ එයාට මේ අර නැතකෝ ටික නැත්තම් මේ අවයකට ප්‍රශ්න කියලා යනවා ඉතින් මේ විදිහ තමයි යමක සූත්‍රයේ තුල මේ රහතන් වහන්සේ ගැන යමක ස්වාමීන් වහන්සේට සාරිපුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු ඉස්තර තියෙනවා ඒකදී අර විකගමිකී අනුපලදී මානෝ කියන කාරණාවත් ඒ වගේම මේ රහතන් වහන්සේගේ ප්‍රභාවය පිටපත කිරීම සාමාන්‍ය කෙනාට හදනවා කරලා කියන න්‍යායත් සියල්ලක් මෙතන ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය තුළින් අපට වඩා හිතන්න දේවල් තියෙනවා. ඒක අපි හරියට කල්පනා කරොත් අපිට මේක තුළින් හිතන්න යමක් අපු වෙනවා. ඒක තුළින් අපට පුළුවන්කමක් ලැබෙනවා මේ පංචකාස්කන්ධය කියන කාරණාව තේරුම් ගන්නට වටහා ගන්නට මේ ආයතන ක්‍රියාකාරීත්වයේ පටිච්චසමුප්පාද ගණන ගන්න උපකාරයක් ලැබෙනවා. අර උදාහරණයක් ගොඩක් එකට හේතු වෙනවා ඒක උපකාර කරගන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික ඉස්සරදී දෙකතර දහව නැත්නම් මේ පන්තිදාස් සම්බන්ධ කරගමු. නැත්නම් රහතන් වහන්සේ කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මෙච්චරයි මේ සූත්‍රය තුළ කියන්නේ මේක තුළ තේරුම් ගන්න කාරණා තියෙනවා නම් ඒක ගැන සාකච්ඡා කරන්න ඕනේ. කරොත් ඒක නිසා මම කිව්වා. සාදු සාදු සාදු බලන්න මුතුනි අපි සමන් දෙවි සිටින්නේ පූජ්‍යපාද ලෞකික අනුමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබුවේ ධර්ම දේශනාවටයි සමන් සිටී. දැන් අපිට උන්වහන්සේ සමග ධර්ම සාකච්ඡාවකට එන්න වෙන පුළුවන්. අපි මාෂල් කෝකලගේ මහත්මයාත් එතනම ඉන්නවා. ඒ නිසා අපිට මම හිතනවා සාකච්ඡාව එතනින්ම පටන් ගමු කියලා කෝකලගේ මහත්මයා ඔබතුමාට පුළුවන් ගෞරවනීය සම්මාසකේ ප්‍රශ්නයක් අහන්න. එහෙම නැත්නම් ඔබතුමාට පුළුවන් අපිට සාකච්ඡා දෙයක් එකතු කරන්න කොහොමද මහත්මයා කැමති විදිහට. හොඳයි කොබ්බෙක් මහත්මයා මම එන්න නේද මම කතා කරන්නේ. මයික් එක ඔන්නේ නැහැ දැන් නේ. ඔව්. අර පෙරවන් සරත් නම් මම මේ ප්‍රාර්ථනා කරනවා මේ මේ ෆෝන් එකත් එක්ක හරි අමාරුයි මේක මියුට් කරන්න ඉන්නේවද දැන් මම හිතන්නේ යනවා මේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අර යමක සූත්‍රයෙන් අපට තේරුම් කරන්න උත්සාහ කළේ ස්වාමීන් වහන්සේට ඇති වෙලා තිබුණේ පාපක දෘෂ්ටියක් වැරදි දෘෂ්ටියක් ඔව් නැවතත් යමක් සිද්ධ වුණා මයික ෆෝන් එකට කොබලි මහත්මයා ස්වාමීන් වහන්සේට ඇතුළේ තිබුණේ පාපක දෘෂ්ටියක් කියන වචනේ පමණයි අපිට ආවනේ ඊට පස්සේ වුණේ ඔව් මම මේ මම මේක අවස්ථාවට ගන්න අපේ මේ මේ මේ ඒ දුනා මේ මේ සූත්‍රය දැක්කේ නැත්නම් එහෙනම්ද ඔව් පොඩ්ඩක් ඇදි ඇදි වගේ ඇන්නේ මේ අපේ අපේ පොඩ්ඩක් ඉන්න මේ වගේ විමජෝති අපේ කවුද මේ විමජෝති කමිෂන් නැසත් පොඩ්ඩක් බලනද මේ වීඩියෝ කොන්නලා වගේ කියලා හිතෙනවා මට ඒක චුට්ටක් මියුට් කරගන්න මේ මේ වීඩියෝ එක අයින් කරගන්න සවන් සර්ණයි ඔව් සයින්වාස පොඩ්ඩක් වීදික අහිං කරගන්න අපේ මේ පනාගොඩ විමුදල් සයින්වාස ඒක තමයි මෙලා කියලා මම නම් ඔබ වහන්සේ ලයින් එක කට් කරලා නැවත ගන්නද සයින්වාස විමුදල් හැමදෙන්නේ ඒක බලමු ඈ හොඳයි කොබල් මහත්මයා ඔබතුමාට පුළුවන් නම් කතා කරන්න ඔව්. ඒකෙන් සරණයි මේ මෙතන අපේ ගොඩාක් අයට ඉන්න මතයක්. මේ රහතන් වහන්සේ පිළිගන්නට අවශ්‍යපත්තේ මොකුත් නැති වෙනවා කියන එක. ඉතින් ඒක අපි අර අපේ විතර කර නෝමදත්තේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ බොහොම පැහැදිලිව ඒක විස්තර කළා රාග්‍යාකృత ප්‍රශ්න හතරෙන් එකක් නේද මේක කියන එක. ඒ මෙතන මට පැහැදිලි වුණේ මේ කියන්නේ මට නිකන් ආපු අදහස තමයි මේ හත් වෙනකොට අර පුද්ගල සංඥාවක් තිබුණා නම් මේක ඇති වෙන කියන හේතු ඔක්කොම එතනින් අයින් වෙනවා මොකද අවිද්‍යාව දුරියම නිසා පංච උපාදාන ස්කන්ධය නිසාම යම් කිසි පුද්ගල හැඟීමක් පණවන්න තියනවා නම් එතකොට එතනින් පස්සේ රහතන් වහන්සේ මොන වගේද රහතන් වහන්සේට මොනවද වෙන්නේ කියන ප්‍රශ්න යෙදෙන්නේ වගේ එකක්. මොකද අපි අහන්න පුරුදු වෙලා තියෙනවා ඒකට රහතන් වහන්සේ වයසට ගියේ නැද්ද, ලෙඩුනේ නැද්ද, අපේ සෞඛ්‍යයට ආයතන පාවිච්චි කළේ නැද්ද, ඇස පාවිච්චි කළේ නැද්ද, බලායතන තිබුණ නැද්ද, ඒවත් කියන වගේ ගැටලු එනවා. ඉතින් මේ ටික ඔක්කොම මට හිතෙන්නේ අර අර කියන මතයට සම්බන්ධයි කියලා. ඉතින් අපි මේ ටික නුවණින් විමසුවොත් මම හිතනවා ජලාව අවබෝධයක් ගන්න පුළුවන් කියලා මේ නිවන මොන වගේද කියලා. ඒක සමහර විට හිතන්න පුළුවන් ඒක අපිට රහත් වුණාම ඕක අවබෝධ වෙන එකක් නිසා දැන් මකට දවන්නේ. ඒ වුණාට ඒකත් අවශ්‍යයි මේ නිරෝධේ ඥානං කියන පැත්තට. ඒ මම කියන්නේ අර දුක්ඛේ ඥානං, ඒ ඥානං, නිරෝධේ ඥානං, ආර්ය ඥානං කියන හතර આવොත් තමයි සම්මා දිට්ඨිය. කියන්නේ හතරේ සත්‍ය ඥානය. ඒක නැති වුණත් එතන මේ ආර්ය මාර්ගයේ පටන් ගන්නද ඒ සමහර විටන මේ කතා කරන්නේ ওই කෙලවර ගැන කියලා. ඉතින් මම හිතන්නේ මේක කෙලවර නෙමෙයි ආර්ය මාර්ගයට ඇතුල් වෙන්න අපි තේරුම් ගතයි උත්සාහ. ගතයි ස්වාමීන් වහන්සේ අර දීපතින් එකට උදාහරණයක් අරන් ඒක හැදිලා තියෙන හැටි කුඩු කරලා දැම්මත් මේ දීපතින් එකේ කුඩුනේ කියලා අපි කියනවා වගේ මේ ශරීරය කොච්චර කඩලා බැලුවත් මේක රූප කලාප මට්ටමට ගියත් සතර මහා ධාතුවට ගියත් මේ ශරීරයේ හැදිලා තියෙන සතර මහා ධාතුවනේ කියන පැත්තකින් තමයි අපි යෝක ගන්න. ඒ කියන්නේ බාහිරේ තිබුණ දේකින්. නැතුව ඒකේ අනිත්‍යත්වයට පටිච්ච සමුප්පන්න බව හේතු ප්‍රත්‍යයෙන්මයි මේ කාටත්පත් හේතු ප්‍රත්‍ය නැත්නම් එහෙම දෙයක් අප ගන්න බෑනේ කියන ධර්මතාවය. මොකක්ද මේකට ඉඳන් හොතු ඉමක්මින් අතරදී ගන්න හොතේ කියන ඒ තේරුම් නොගන්නේ කියනවා. කියනවා කියලා. තරුණ ඉතින් මම මෙතෙන්දී ටිකක් වැදගත් කියලා හිතුණා. ඒක අපේ අනිතන දරුවා සමස්තය මේ ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න ස්වාමීන් වහන්සේට ගැටලු යොමු කරන්න අපි අවස්ථාව දෙමු නේද? සර්වන් සරණයි. අනිත් සර්වන් සරණයි ගෝපී මාතේ ඉතාම වටින් ඔබතුමා අනුකම්පාවෙන් අපිට ගම්කම්පාවෙන් ස්වාමීන් වහන්සේට අපිට ලබා දුන්නා. දැන් ඒ උතුමා යෝජනා කළේ හරියට හරි කල්යනා මිත්‍රයන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට වරුම් කලින් මේලාගේ ප්‍රශ්න උන්වහන්සේට යොමු කරන්න ප්‍රශ්න. මේ තමයි මේ ගමන සුළු ප්‍රශ්න තියෙනවානේ තියෙනෝනේ. දැන් අදහස් වලට නෙමෙයි අද දවසේ තමයි මේ ගමන විදිහට ප්‍රශ්න පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ වගේම සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දෙනාගේම මම මේ විදියට නම් මේකෙන් බාරගත්තේ මේක හරිද කියලා දැනගන්න දැනුයි. ඒ කියන්නේ රහතන් වහන්සේගේ වහන්සේට මම කියලා සත්පුරුෂල භාවයෙන් පුරනම්. ඒකත් කෙලස් ටික ලෝකයේ උණු කෙලස් ටික ඔක්කොම සංසිඳලා නම් උතෙන්ට නැරෙන්න කෙනෙක් පිටියේ නැත. කියනක තමයි පිළිගන්න මම මේ බලන්නේ. එතන යම් කිසි දෙයක් තියෙනවා නම් සමන්වාංශෙ මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. පුළුවන් තරමයි. ආතිරවතරණයි. ඕකෙනවා. ඉතින් මොකක්ද ඔය කාරණාව සම්බන්ධයෙන්ම තව දේශනා කීපයක් තියෙනවා. මේ දවස් කතාවේ තෝරේ ධාතු බඹ තෝරේ කරනවලත් පැහැදිලි කරනවා ඉදින් නැතිනම් පිරන්න, නැරෙන්න මේ කරවන්න පුළුවන් කියන කාරණාව. එතකොට සම්ම කියන කාරණාව අරහත්යේදී අවිද්‍යාව අධේත විකාරණ නිරෝධ කරනාට පස්සේ අවිද්‍යාව හේතු කරගෙන මම කියලා ඉන්නවා කියලා ගත්ත පණව ගැනීම දුරු වීමත් එක්ක ඒ පණව ගත්ත දේ දුරු වෙච්ච නිසා ඒ පණවගේ නැති වෙච්ච නිසා ඒ ඒ වැරද්ද නැති වෙලා ගිය නිසා විද්‍යාව පහළ වීමත් එක්ක කොහොමද මරණය කතා කරන්නේ? ඒ මරණය කතා කරන්න බෑ. එහෙනම් මරණය කතා කරන්න බැරි දැන් අපි දකින මරණය තියෙන්නේ කය බෙදීමත් එක්ක. අරහත්ය වීමත් එක්කම රහතන් වහන්සේ කියලා පණවන්න අවශ්‍ය සියදෙන් උත්සයි. පණවන්න බෑ. දැන් තව කාරණාවක් මේකදී මම තේරුම් ගන්නකොට දැන් අපි අරහත්යයි නිවනයි කියලා දෙකම කතා කරනකොට නිවන සම්බන්ධයෙන් අද ගොඩක් සුදුසු තියෙනවා. මොකද නිවන සම්බන්ධයෙන් තැනකට දෙයකට යොමු වීමක් එක්ක. එතකොට රහතන් වහන්සේ නිවන කියන මේ කාරණාව නිරෝධයේ තේරුම් ගැනීමත් එක්ක සත්‍ය වශයෙන්ම එයාට එතනදී තමයි අහු වෙන්නේ. දැන් අපි නිවන සම්පූර්ණ නිවන් දැක්ක රහත් කියනවා කවර පස්සේ කියලා ගන්නවා. හයිඩි කරනකොට පස්සේ. නිවන කියලා කියන්නේ අරහත්ත්වය කියලා කියන්නේ අවිද්‍යාව වශයෙන් ඉඳලාගෙන නිරුද්ධ වෙන. එතකොට එතනදී සම්පූර්ණයෙන් මේ නුවර ඇතිවීමත් එක්ක සියල්ලක්ම ඕකේ කරන දුර වෙනවා. එතකොට ඉතින් කොහොමද මාර්ගයක් පනවන්නේ? දකින මරණයක් පනවන්න බෑ නේද? මරණය කියන කාරණාව පනවන්න බෑ. පනවන්න නම් ඒකට පුජ්‍යලයේ නැත්තම් සාධන වාසය කියලා කෙනෙක් ලැබෙන්නට ඕනේ. ඒ නිසා තමයි විපදම්මි කියන අනුපරාධ වීමවනෝ කියලා විස්තර කරන්නේ. ඒ වුණ ලැබෙනවා නම් මරණයක් කතා කරන්න බෑ. එහෙනම් මරණයෙන් පස්සේ කතා කරන්න බෑ. ඉතින් ඒ කාරණාව ආධාරණයි. මොකද මරණය කතා කරන්න බැරි අවිද්‍යාව නිරුද්ධ වීමත් එක්ක රහතන් වහන්සේට මම කියන කාරණාව නැත්නම් ආත්මයක් තියෙනවා කියන කාරණාව දුරු වෙච්ච නිසා අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා කොහොමත් නොලගෙන නිසා දැනීම ලැබෙන්න තියෙන නිසා ස්කන්ධයෙන් පරවන්න බැරි නිසා පැනවීම කියලා කිච්චෙච්ච නිසා දැන් නියුන කියලා නැත්නම් රහතන් වහන්සේ කියලා අපිට අපි දකින්න පැනවීම සියල්ලක්ම සංකත අපි රහතන් වහන්සේ කියලා පරවන්නට පෙර අසංකතයේ සංකල්ප විපාක සූත්‍රවලම හොඳටම පැහැදිලි කරනවා අසංකතය කියලා කියන්නේ සංකත ඉක්මවීම. ඉතරයි මනවල කියන්නේ. සංකත ඉක්මවුව කියලා කරේ කියන්නේ. නැතුව අසංකතයට ඒකට පැරීමක් දෙන්න බෑ. නමුත් අදාළ අසංකතයේ රහතන වහන්සේට නිවනට මනවන්න යනවා. හැදවීමක් සංකතයක්මයි. අනුරාධ සූත්‍රයේ තුලින් මේක හොඳටම ප්‍රකට වෙනවා. අර හතරෙන් තොරව බුදුරණන් සරවන්නේ කියන ප්‍රාර්ථනාවක් කියලා. සංසාරන ස්වාමීන් වහන්සේවට අපරේ තොර පනවන කියලා කියන මේක කැඩවීමක් වෙයි. ඒක ඔය හතරකේ තොර වෙන පනවන්නත් බැහැ. එහෙනම් මේකෝ කැඩවීමක් වශයෙන් තමයි මේක කියන්නේ. කැඩවීම ඉක්මවීම සිදුවන්නේ මේ ආවිද්‍යාව ඉදිරි වීමේ. ඒකට එහෙනම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතරම අපි සත්‍යයෙන් අත්දකින්න. ඒ කොතලගේ මහත්තයා පැහැදිලි කරා දැන් අර සාතන් වහන්සේ ගැන අපට අරහත් කියන වැඩ තියෙන කාරණාවක් කියලා කෙනෙකුට හිතෙයි කියලා. ඒ නිසා පවචනය කියලා. නමුත් සත්‍ය වශයෙන්ම ගත්තොත් එහෙම තාම අත්දකින්න බෑ. මේ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ. මේ කාරණාව තේරුම් ගැනීම කියන්නේ දුක් නිරෝධය තේරුම් ගැනීම. දුක් නිරෝධය තේරුම් ගන්න තැන තමයි අපතම කියන කාරණාව තේරුම් ගන්න. එහෙනම් සෝතපන්න වීමේදී සාධිකාර හතරම ඇති වෙනට ඕනේ. අන්න ඒකත් එකමයි පසුතම අනිවාර්යෙන් අපට ඇති වෙන්න ඕනමයි අර සෝතපන්න ඵලයේ සාර්ථක කරගන්න. එතකොට හොඳයි කලන් තුනේ තව තවත් අවස්ථා කරගන්න තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න අනිත් කලන් දවස් තියෙනවා අනිත් කලන් දවස් තියෙනවා විමජොත්සන්නාස මයික් ඔන්ලා තියෙනවා මයික් එක මුල් කරගන්න හොඳයි අනිත් කලන් දවස් තියෙනවා තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න හැමදාම ධර්ම සාකච්ඡා වෙන කල්ලා මිත්‍රයනේ ආමුදුරු ස්වාමීන් වහන්සේ කලබුණ දවසට ප්‍රශ්න ඉදිරිපත් කරන තමන්ගේ භාවනාවේ ප්‍රශ්න ධර්මයේ තේරුම් ගැනීමේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා හොඳයි ඒක ස්වාමීන් වහන්සේ මේ අපි හඳුනන දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා මේ හේතුපත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමත් ගැනගෙන තමයි මෙතෙන් මේ සිද්ධ වෙන්න ඕනේ. ඒ සිද්ධවීමත් සමග මේ මේ ආහන ප්‍රශ්නේ තියෙන අර්ථරහිත බව අර්ථරහිත බව වෙනවා කියලා සාමාන්‍යයෙන් මට දැනගන්න කැමති සානස් දැන් එහෙමනම් ඒ සඳහා විය යුතු ප්‍රතිපදාව කුමක්ද කියන එක මම මේ ප්‍රශ්න අහනකොටත් අපි අහලා තියෙනවා කල්යනා මිත්‍ර ශ්‍රේ ධර්ම ශ්‍රවණය ඒ ඔක්කොම දැන් අපි ඒව දිස්සවන්න කාලයක් තිස්සේ කරන පිරිසක් ගැන ප්‍රබෝධංශය වර්ධ කරනවා නම් හරි දැන් ඔබ ඔයගොල්ලෝ ධර්මයේ කතා කරනවා ධර්මයේ යම්සි මට්ටමකට දන්නවා දැන් අපිට නිතරම ගෞරවනීය සාන්වාසලාගෙන් අපේ ඔබගේ මහත්මයාණන් අපිට මතක් කරන සම්මාදිට්ඨිය හැදීලා කුමාරතු දකියුත්තේ මොන ආකාරයද කියන එක ගැන අපිට ආලෝකයක් ලබා දෙනවා. ඉතින් ඒ ඔක්කොම තියෙන කෙනෙකුට ඔබ වහන්සේගෙන් අහුවොත් ස්වාමීන් වහන්සේ එහෙමනම් මට ප්‍රතිපදාවක් දෙන්න. මට ප්‍රතිපදාවක් කියන කියලා කුමද්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දෙන්න පුළුවන් අවවාදයක් තියෙනවා. සරෝජ් සර්මයි. ඔන් කියන එක ඇහෙනව නේද? ඔව් දැන් යනවා ස්වාමීන් වහන්සේ. මුන්දෙක්ව ප්‍රාණ කල්යනා චතුර සතරවස්තෝනේ යෝනිසමනික කාර්ය සම්බන්ධපත්තාව කියන කාරණාව කරේ. එතකොට අපි දැන් බලන්නට ඕනේ නේද? අහපු ධර්මය ඒක යෝනිසමනිකාරය කියලා තේරුම් කරන් කියනවද? අන්න ඒ යෝනිසමනිකාරය කියලා තේරුම් ගත කාරණාව අපි වර්තමානයේ තුල අත්දකින්න උත්සාහ කරනවා. ප්‍රඥාව සුසිරි කරගොත් සාරකීයමත් එක්ක ප්‍රඥාවට සම්බන්ධයි. ඒ ධර්ම අධ්‍යයනයත් අපි වත්පාක්ෂි ගොඩක් වෙලාවට සමහත් කියන කරන්නේ භාවනා කරනවා කියලා පොත් සංස්කෘතික සාහසත් විතරකොට අපිට අපි මේ ප්‍රායෝගිකව මේ එකකට කරලා මොකද මේ ලොක්ක එකතුලා ඉස්සවස්තාවක් ක්‍රියාවක් එක අපි තේරුම් ගත්ත න්‍යාය යොමු කරන අධ්‍යක්ෂ උත්සාහ කරන්නේ දෙන්න මේකට අපි ගොඩක් උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඉතින් ඒක උත්සාහ කරද්දී අර කාර්යාව සම්පූර්ණ නිරවුල් කරත් ගන්න ඕනේ. දැන් දැන් අර මේ වස්තු කරාට දැක්කොත් පොඩි මොහොත කියවා සාමාන්‍ය කෙනා හැමෝගෙම තියෙන ප්‍රශ්නේ නේ මේ ආතනෝසේ මරින් මතේ නැහැ කියලා කාරණාව. එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕනේ. මේ නැහැ කියන කාරණාව තොර කෙනෙකුට තොර සත්‍යතාවය ඒකවල යම් කිසි විදිහකට හිතලා තියෙනවා මේ කාරණා. ඒක කරනකොට අපට අපේ නුවණ වැඩි කරන පස්සේ අපිට මේ නුවණ මුල් කරගෙන ප්‍රායෝගිකව මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ ප්‍රායෝගිකව මේක හැදෙන ආකාරයේ මේ හේතු නිසා මේක හටගන්නේ කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට තමයි දැන් අපි සාමාන්‍ය ස්වභාවය තමයි ඕනෑම අවස්ථාවක අපි යමක් හොයන එක. මාර්ගයක් සම්පලයක් හොයන එක. මේ වැඩපිළිවෙල අත්දකිනකොට අපිට මාර්ගයක්ද ඵලයක්ද කියලා හොයන අවස්ථාවක් නැති දැන්. එයාට විදේශ කොහොමද මේ තේරුම් ගත්ත වැඩපිළිවෙල සමතුලිතව අත්දකින්න. ඒක මොකද කියලා උත්සාහ කරන්නේ. කොට මේ වැඩපිළිවෙල අත්දකින්න. ඒ වැඩපිළිවෙල අත්දකිනකොට එයාගේ නුවණ තුළින් එයාට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙවි. මේ දුක තමයි පිළිසින් දකින්න දැක්කේ සමුදේ තමයි ප්‍රහා. අනේ කලිය යෝනි තමයි සාක්ෂාත් කලිය ඉන්නේ මට තමයි වැඩි යොත් කියන කාරණාව ඒකත් එක තීරණ ගන්න පුළුවන්. ඒක නිසා යමක් ගන්න දැන් අපි ඉතර දැන් ධර්මයේ තේරෙනවා ඊළඟට අපි මේ දේ ගන්න සෝතපන්න වෙන්න ඕනේ කියන හැඟීම නැතිව මේ තේරෙන ගාමක දැම්මම අත්ති දෙන්නට ඕනේ. මේකට සම්මාදී දිවකයි මනස ඔස්සින් සකස් කරපි. ක්‍රියාවලිය අත්ති දෙන්නට ඕනේ. මෙන්න මේකවත් පිළිසුනා කරගන්න. අපි ඉගෙනකොට ආපහු අපට අවශ්‍යතාවයක් නැහැ. සංඝාස නැවතත් අපිට ලයින් එක එන්නේ මේ මේක අත්විඳින්න ඕනේ කියන කොට තමයි අපිට හඳ නැතුව ගියේ. අ නෝලකඩන් විතරේ ස්වයං අපේ මේ මේ වාහනයක ට්‍රැවල් කරන ගමන් ඉඳන් නැති බාධා වෙන්න වෙන්නේ. සවන්වස අපිට එන්නේ නැතු ගියා. කොපරේ මාත්‍යා සවන්වස ගියා අපිට එන්නේ නැතු ගියා. අපි පොඩ්ඩක් බලමු ඒක නේ. Thank you. මම ස්වාමීන් වහන්සේ ඒකේ ලයින් එක ඩ්‍රොප් කරා ඩ්‍රොප් කරලා අපිට ගමු එතකොට ඒකලන් තේරෙනවා අපිට නැහැ කියලා නැත්නම් සමහර කතා කරනවා තමයි ප්‍රශ්නේ. අපලයන් මිතුරුනි අද දැන් සම්බන්ධ වෙනවා මේ ජයත මහත්මයා සංඝ මහත්මයා කාන්ති මහත්මයාම ඉතින් මම මතක් කරනවා අද ශ්‍රීමති මහත්මයා සම්බන්ධ වෙනවා මේ මතක් කරනවා අද අපිට හම්බෙන් අවස්ථාවක් ලැබුණා මේ පූජ්‍යපද ආරව්‍ය යනෝමදස්සි ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න කොකගේ මහත්මයා හරහා ඒ කෝපි මහත්මය සමග වාහනයක ගමන් කරන ගමන් තමයි එකතු වෙන්නේ. ඒ නිසා යම් යම් බාධා ඇති වෙනවා. ඒ ඒ වගේම විමර්ජන්සන සම්බන්ධල හිටිය ඔබවහන්සේ මයික් එක ඔෆ් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඩිවයිස් එකේ නිසා මම හිතන්නේ සබ්ජෙක්ට් ආවේ පයි මම උන්වහන්සේ ඩ්‍රොප් කරා හැබැයි අපි දැන් නැවත ස්වයං වාසය සම්බන්ධ කරගමු. අද යමක සූත්‍රය තමයි කන්‍යන්ත මහත්මයා අපිට උන්වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ ඔස්සේ ධාතුන් වහන්සේ කෙනෙක් මරණයෙන් පසු ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නෙට ප්‍රශ්නේ හැබැයි යමු ස්වාමීන් වහන්සේ අහුවම ඒකට දීපු උත්තර ලබාගත් පිළිතුර තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒ ඔස්සේ දැන් කලින් විසින් සාකච්ඡාවකට ආරාධනා කළා කිසිම සහයෝගයක් නැහැ. හරියම ප්‍රශ්න ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන්න එක්ක තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රශ්න ප්‍රශ්න නැහැ නැතිකක් තියෙන්නේ. දැන් ප්‍රශ්න අහන්න පුළුවන් මට්ටමට ටිකක් මනස හදා ගන්න වඩා හොඳයි කියලා කඩන් මෙතන යෝජනා කරනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සම්බන්ධ කරගෙන අපි උත්සාහ කරනවා. අපි ඒක නැවත බලමු කඩන් මෙතන පස්ම මහත්මිය අපිට ප්‍රශ්නකින් උදව් කරා. ඒ සමන්ත මේ මාවතේ යනකොට මොනවා හරි ගැටලුවක් තියෙනවා. භාවනා කරනකොට වෙච්ච දෙයක් ඒක කියන්නේ මේක පොඩ්ඩක් ඉරෙච්ච තැනක් එහෙම නැත්නම් මේ ගැටලුවක් මේවා සාකච්ඡාවට ඉදිරිපත් වෙන්න ඕනේ අනිත්‍යද තමයි මේක සාකච්ඡාවට තමයි තාම ගන්න අමාරුයි මේ පොග්ගගේ මාත්‍යා ඔව් දැන් මම එකකන් අහනවා මම ශ්‍රීමති මහත්මියගෙන් ප්‍රශ්නයක් ශ්‍රීමති මහත්මිය දවස්වල දෙකට මේ කටින් ඉඳලා තියගෙන බැරි ඉන්න මම සවනවාසි ගන්නකන් ඈ කවන්නේ නේද අපස්සේ දන්නේ අහන්නේ මම මෙහෙම සරල ප්‍රශ්නයක් අහනවා ඔව් ශ්‍රීමති මහත්මිය. ඔව් මම ඔබතුමීගෙන් අහනවා රහතුන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද? පුළොබුලි මේ හිටියේ නැතිනම් මම අහන්නේ මුල කොටසට. රහතුන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද? ඔව් ඒක එක එක පැත්තකින් මට අපි අදහසක් මම කියන්නම්. දැන් රහතන් වහන්සේ කියලා කියවහම රහතන් වහන්සේලාට අපි කියනවා උන්වහන්සේලාට තියෙන අනිදස්සන විඥානයක් කියලා. උන්වහන්සේගේ විඥානය කිසි තැනක පිටව නැහැ. දැන් විඥානය පිටන ස්ථාන හතරක් තියෙනවා. රූපයේ පිටනවා රූපූපක විඥානක් සිටිය කියලා. ඊළඟට වේදනාවේ පිටනවා වේදනෝපක විඥානක් සිටිය. සංඥාවේ සංඥෝපක වේදනා විඥානක් සිටිය. සංකෝ සංකාරූපක විඥානක් සිටිය කියලා. දැන් රහතන් වහන්සේලාගේ විඥානය කිසිම තැනක පිටන්නේ නැහැ. උන්වහන්සේලා විඥානය අනිදස්සන විඥානයක්. ඉතින් ඒක නිසා ඒ මරණින් මත්තේ උන්වහන්සේට උන්වහන්සේගේ සුතිය පිරිනිවන් පෑම සිද්ධ වෙන අවස්ථාවේ ඒ චිත්ත පරම්පරාව ගිහිල්ලා මෙතනින් නිරුද්ධ වෙන චිත්ත පරම්පරාව පහළ වෙන්න තැනක් නැහැ. පිළිකලා නැහැ කොහෙවත්. ඒක නිසා මම හිතනවා රහතන් වහන්සේගේ මරණින් පස්සේ සුතියෙන් පස්සේ මේ නැවත උත්පත්තියක් නැති වෙන්න ඒක හේතුවක් කියලා. මේ මගේ අදහසක් කල්යාණ මිත්‍රින්ගෙන් දැනගන්න කැමතියි හරි වැරදි. පෙරවන් කරනවා. ඔතේරුවන් සන්නයි හොඳයි දැන් දැන් දැන් දැන් ඇහෙනවා ශ්‍රීමති මහත්මිය මේ පිළිතුර නැවත කෙටියෙන් කියන්නේ මම ඔබ වහන්සේගේ සම්බන්ධය නැති වෙච්ච එකයි මම අපේ දැන් සම්බන්ධ වුණ කල්යාණ මිත්‍රෝ කීප දෙනෙක් ඉන්නවා කොග්‍රේ මහත්මයා මම අර ප්‍රශ්නේ අහුවා මේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා මම පස්සේ රහතන් වහන්සේ කෙනෙක් නෑ නේද කියලා ඒතකොට ශ්‍රීමති මහත්මිය අපිට දීපු පිළිතුර නැවත දෙන්න. මොකද මේ වෙන වෙන පිටුමේ වෙන පැත්තකින් කිව්වා ඒක. සම්ගලගේ මහත්මයාගෙනුත් අවසරයි, කල්යනා මිතුරු මිතුරියන්ගෙන් අවසරයි. ඇත්තටම මහත්මයා මට හිතුනේ රහතන් වහන්සේගේ විඥානය අනිදස්සන විඥානයක් කියලා කියනවා. ඒ විඥාණය රූපයේ පිහිටලා නැහැ වේදනාවේ පිහිටලා නැහැ සංඥාවේ පිහිටලා නැහැ සංස්කාරවල පිහිටලා නැහැ විඥාණයට පිහිටන්න තැනක් නැහැ උන්වහන්සේගේ චිත්ත සංතානේ ඒක නිසා උන්වහන්සේගේ සුද්ධිය සිද්ධ වෙන අවස්ථාවේ පිරිනම් පෑම සිද්ධ වෙන අවස්ථාවේ ඒ චිත්ත පරම්පරාව එතරින් චුත වෙලා ගිහිලා තවතැනක අල්ලගන්න විදිහක් නැහැ විඥාණය පිළිගලා නැති නිසා කියලා. ඒකට ඒක මගේ අදහස නිසා මම කැමති ඒ ගැන දැනගන්න වැඩි දුරටත්. පෙරවන් කරන්නේ. පෙරවන් කරන්නේ දැන් එතනදි කතා කරනකොට දැන් ආතනවාසිය බලවලින් පස්සේ ඇත්තද නැද්ද කියන කාරණාවත් එක්ක පැහැදිලි නෑ ඒක හොඳයි. නමුත් දැන් ඊටම කතා කරමු කාරණාවේ තියෙන රහතනවාසියගේ අවසාන ස්වභාවය කියන අපිනෝ පෑම කියන අවස්ථාව. එනෝ පෑම කියන කාරණාව නෙමෙයි දැන් අපි පුත්‍රදේශනාවල කතා කරා. ආතනවාසිය අරහත්ය කතා කරන තැනම ආතනවාසිය කියන කාරණාවක් ලබන්න බෑ. ඒක ගන්න කියලා අනුකූලව තියෙනවා. ඒ නිසා නම් ආතන් වහන්සේගේ මරණයක් ගැන කතා කරන්න බෑ. මොකද මනවන්න පුළුවන්කම තියෙනවා. ආතන් වහන්සේ මනවන්න බැරි නම් එහෙනම් අර අවස්ථාවක් පැහැදිලිනේ අවස්ථාවකට අපිට යොමු වෙන්න බෑ. සාමාන්‍ය රහත් අපිට තමයි රහතන් වහන්සේගේ ප්‍රශ්නේ ඇති වෙන්නේ රහත් නොවීමත් එක්ක. රහතන් වහන්සේගේ ප්‍රශ්නේ දාලා එන්නේ නැහැ. ඒ තමයි සත්‍ය දත්තගීමත් එක්ක රහතන් වහන්සේගේ ඒ ප්‍රශ්න දාලා එන්නේ ඊට පස්සේ අදාළ නොවීමක් වෙනවා. එයා දන්නවා මේ ලෝකේ සකස් වෙන දුක ඒ සකස් වෙන දුකට කියලා යනවා. සකස් වෙන දුක දැන් බුදුරජාණන්සේ තරහ බුදු යෝජනා වලින් ගොඩක් කාරණා වලින් චෝදන කරලා භාගිතන මහත් කරනවා පරවාඩි දුක දුක් නිරෝධය. ඒකවල සකස් වෙන්නේ දුක. සත්‍ය දැකීමත් කියන දුක සකස් වෙන්නේ. ඒකයි දුක් නිරෝධය. එහෙනම් අරහත්ත්වයට තමයි කියන්නේ අපි දකින්න මරණය නැත්නම් කය විදීමට ඒ තිරනෝ කෑම කියන කාරණාව නෙමෙයි හරක් වෙන අවස්ථාවේදීම රහතන් වහන්සේ කියන කාරණාව රහතන් වහන්සේ ගැන දැන් නිවන පනවන්න බැරි වෙනවා. ඒකත් එක්කම මරණය කියන අවස්ථාවක් කතා කරන්න බෑ අපිට. ඒ ගැන කතා කරන්න යන ස්වභාවයම කියන්නේ නැවතත් සංකතියක්මයි. ඒ නිසා සංකත සියල්ල ඉක්මවීම පනවන්න තියෙන සියල්ල ඉක්මවීම තමයි නිවන. ඒකට අර හොඳම උදාහරණය තමයි අභිවච්ඡකොත් සූත්‍රය තුළ පැහැදිලි කරනවා අර ඉන්නේ කොමාව අතගෙන අටවැටිවත් යනවා රහතන් වහන්සේ කරුණින්ම තියෙනවාද දැක්කේ කියලා ප්‍රශ්න ටික අහනවා. ඒ ප්‍රශ්න ටික අහුවට පස්සේ බුදුන් වහන්සේ ඒ අවස්ථාවේදී උත්තර දෙනවා ඒ සත්‍ය පනවන්නේ නැහැ කියලා. ඒක ඉවත් මේ රහතන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ කියලා. ඊළඟට මේ අධිවැද්‍යවස්ස කියන වදක ඔබතුමා ඔබ පාකිස්තානට ගෙනත් හැරීමක් කියලා දෙකක් නැති වෙලා ගියා මේ විදිහට මෙහෙමත් වීමත් එක කියලා. ඊළඟට මේ අධිවැද්‍යවස්සකින් බුදුරණවහන්සේ අහනවා මම ඔබෙන් ප්‍රශ්න ටිකක් අහන්න මම මේකට උත්තර දෙන්න කියලා. බුදුරණවහන්සේ අහනවා දැන් ඔබ ඉදිරිය ගින්නපත් වෙනකොට ඔබට ගින්නපත් වෙනවා කියලා පේනවද? ඔව් මට පේනවා ගින්නපත් වෙනවා කියලා. ඇයි ගින්නපත් වෙන්නේ කියලා? ගින්නපත් වෙන්නේ ගින්නපත් වෙන්න උපකාර වෙච්ච හේතු නිසා. ඒ හේතු උපාදාන කරගෙන තමයි මේ ගින්නපත් පොඩි දරගේසු කරගෙන දර උපාදාන කරන ගින්නපත් තියෙනවා. දැන් නොමෝ සබයිදිරියේ අසේච ගින්න නිවුණා ඔබට නිවුණ කියලා පේනවා. නිවුණා කියලා පේනවා. ඇයි නිවුනේ? ශරීරය හේතු කරගෙන දර උපාදාන කරගෙන අසේච ගින්න ඒ හේතු වෙච්ච දර නැතිවීමෙන් නිවුණා. ඊළඟට පච්චවතෙන් අහනවා අර ජීවිත ගින්නට මොකද වුනේ කියලා. බුදුරජාණන් දෙන්න උත්තර තමයි දෙන්නේ. ඒක දෙන්නේ. නියුහොට විතරයි. ජීවිත ගින්න ඒ කතා කරන්නේ නැහැ. ඒක දෙන්නේ. එතකොට රාතනමගේ බඳින්වත් ඉන්නවද නැත්ද මේ කියන ප්‍රශ්න ඔක්කොම ඉදින්නේ. ඒකට උත්තරයක් නෙමෙයි හම්බෙන්නේ ප්‍රශ්නේ දෙන්නේ. දැන් අපි හිතුව අපිට දැන් රාතනමගේ බඳින්වත් උපදින්නේ නැහැ කියන කාරණාව අපි හිතන අපි ගන්නවා එයින් අපට දෘෂ්ටියක් නෙවෙයි. නමුත් අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ අරහත් වෙච්ච රහතන් වහන්සේ කයිදිනකන් ජීවත් වෙන කාලය තුළ අපි දැක්ම ජීවත් වෙනවා. අපි ජීවත් වෙන දකින්නකොට අපට යම් යම් දේවල් අපි ගොඩ නගා ගන්නවා. මේ රහතන් වහන්සේට සාමිපාර දෙනවා, නැත්නම් කරිපාර දෙන්නේ නැහැ. නැත්නම් මොන හරි දෙයක් අපි අරකට කනවනවා. ඒ පැනවීම යන්නේ අපට සියුම්ම තියනවා රහතන් වහන්සේ මරණින් පස්සේ නැහැ කියන කාරණාව සියුම් වශයෙන් කියනවා ඒ නිසා තමයි දුක්ඛය තියෙන්නේ. ඒනම් අර මූලිකවම අරහත්ත්වයේ කියන කාරණාව තේරුම් ගත්තට පස්සේ කය දිනීම කාරණාව කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ජර්මන් සම්මේ ස්වාමීන් වහන්සේ බුද්ධ ඥාන ත්‍රිපිටකයේ උගස්තන් වල ඔය ප්‍රශ්නය ඔය අසීමකව කෝටි නැත්නම් සතර කෝටි ප්‍රශ්න අහන තැන්වලදී සතාගතයන් වහන්සේ කියන ඒ කාලයෙන් අපි දැක්කට ඒක හුඟක් වෙලාවට සිංහල පරිවර්තනයේ තියෙන සත්‍යය මරණයක්වත් තියෙනවා දැන්. එතකොට මෙතන සතාගත කියන වචනේ කෙලින්ම සත්‍යය කියන අර්ථයමොත් අරන් තියෙන බව පේනවා. ඉතින් දැන් ඇත්තටම පංච උපාදානස්කන්ධයක් ඇති තැන සත්‍ය හෝ රහතන් වහන්සේ හෝ කියා පනවා ගැනීමක් ඇති වුණ මොනවාම තමයි එතනින් මරණ මරණය මතින්වද නැද්ද ආදී වශයෙන් ප්‍රශ්න යොමු වෙන්නේ කියලා හිතනවා. මේ ඕනෑම තැනක් කියන රහතන් වහන්සේ හෝ නැත්නම් සත්‍යය හෝ කියන තැන ඇතිවන්නේ ඇතිවලා නැතිවන්නේ පංච උපාදානස්කන්ධය කියන අදහසම එකම අදහස නේද කියලා හිතනවා දැන් අපිට රහතන් වහන්සේ ගැන කතා කරත් සත්‍යය ගැන කතා කරත් කතා කරත් එකම විදිහට නේද ඒ පිළිබඳව හිතන්න ඕනේ කියලා අදහසක් කොහේ හිතනවා සාමාන්‍යයෙන් ඒක පොඩි උපකාරයක් කරන සාමාන්‍ය ඒක වැරද්දක් කියනවා මම තේරුම් කරලා දෙන්නත් ඒක වැරද්දක් නෑ. අපිට ඇහෙන්නේ කොකල් විභාගය පැත්තෙන් බලන්න අපිට ඇහෙන්නේ දැන් ඇහෙනවද දැන් ඇහෙනවා සමහරවිට හරි. මේ එතකොට මම කිව්වේ දැන් ඊතර පරිවර්තනය තුළ තියෙන කාරණාව වචනේ පරිවර්තනය කරාට සත්‍යගත යනවා කියන එක සත්‍යයක් කියන නමුත් පදනම මුල් මුල ඉඳලා බලනකොට ඊතර කිසි විදියකින් එකට ඒ ගන්න බෑ. සාතන් වහන්සේට උත්තර පුරුෂ පරම පුරුෂ කියලා කතා කරන්නේ. එතකොට සාතන් වහන්සේ තමයි ගන්න තියෙන්නේ සත්‍යයක් කියන කාරණාව නෙමෙයි. අනික සත්‍යයක් කියලා කියන්නේ දැම්මට පස්සේ සත්‍යයක් නරිමත් ඉපදෙන්න පුළුවන්ද කියන කාරණාව සම්මතයත් එක්ක කතා කරලා තියෙනවා. බුදුරණවහන්සේ සත්‍ය සූත්‍රයෙන් පැහැදිලි කරනවා සත්‍යය කියලා කියන්නේ සංවාත් එක සකස් වීම සත්‍යය කියලා. එතකොට අපි එතෙන්ට යනවා දෘෂ්ටියකට අවිද්‍යාව අවිද්‍යාව තියාගෙනම නැත්නම් සත්‍ය වහට තේරුම් ගැනීම ගැටගෙන අරගෙනම සත්‍යයක් නැහැ කියන දෘෂ්ටියක් අපිට. අපේ හේතු ප්‍රධානමක් තියෙන්නේ කියලා අවබෝධයෙන් නෙමෙයි යන්නේ. නැහැ කියන දෘෂ්ටියකට යන්නේ. නැති එහෙම තේරුම් ගත්තොත් විතරයි එයාට වචනේ අහුවෙන්නේ නැහැ. රහතන් වහන්සේ මරණයක්වත් තියෙනවද නැද්ද කියන කාරණාව තේරුම් ගත්තට පස්සේ අර සංස්කාර කියන කාරණාවත් අදාළ වෙන්නේ නැහැ. නැත්තම් ලෞකික සම්මාදිට්ඨියත් එක්ක කතා කරනකොට අර දුෂ්චිත වෙනවා. දැන් මම උදාහරණයක් අර කිව්වා අර ගේගුම වරගෙන අර ගේ නැහැ කියලා සංකල්පකින් දුන්න විතරයි නමුත් ගේ නැහැ කියන ස්වභාවය අර සංකල්පයක් එහෙම තියෙනවා. ඒ කියන්නේ ගේ පිට කියන සංකල්පය තියෙනවා. ගේ නැහැ සංකල්පයක් දුන්නා. ඒ වගේ වෙනවා ආදර්ශ අදන සත්‍යය කියන කාරණාව දැම්මට පස්සේ. සාතන් වහන්සේ කියන කාරණාව හරියටම රහතන් වහන්සේට භාවයේ තේරුම් ගත්තට පස්සේ ඉතින් රහතන් වහන්සේ කියන කාරණාව විතර ගැලපෙන්නේ සත්‍ය කියන කාරණාව දෙදෙන්නේ නැහැ මොකද ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අනිවාර්යෙන් ඒ කාරණාව දෙදෙන්නම ඕනේ ඒක වැදගත් නැතුව කියොත් එහෙම අපි අර ඉක්මවා දීමක් වෙනවා ඔක ඇත්තටම කියනවා මේ පඨම පොතේ තෝච්චේ අංගුත්තර නිකායේ ඊට පස්සේ උදාන සූත්‍රයේ සංවිතනිකායේ ඉලක්කතර දොට කීපයකම තියෙනවා මේ අනාත්මයක් නැත්නම් සත්‍යයක් නැහැ කියන අර්ථය තුල ඉඳලා සත්‍යම කියන්නේ සබ්බාසුරිතක තියෙනවා ඒ ඒ න්‍යායයට එක වැටෙනවා ඒ නිසා ඒක සාක්ෂාත් වූ සත්‍යයි තමන් නෝනින් සත්‍යීමක් නිසා අර විදියට ඉස්සෙන්ද සත්‍යය කියලා දැනී ප්‍රශ්නමයි ගැලපෙන්නේ. හොඳයි බොහොම පින් සමන්වත් බොහොම පින්. විශ්වාසවන්ත මම ප්‍රශ්න කරන ස්වයන්වන්ත මේ දැන් යම් යම් තැන්වල ධර්ම සූත්‍ර දේශනාවල සුන්නත චෝලසුන්නත සූත්‍රයේම තියෙනවා කියලා අපි දැනට මම අපිට මතක ඉස්සරහ පෙන්වන්න කර දුන්නේ මේ මේ රහතන් වහන්සේ ගැන එමන්නා සීනාශෝක කරපු ඒ රහතන් වහන්සේ ගැන කියනකොට මේ සදායතන කියන වචනේ එහෙම යෙදිලා තිබුණා කියලා. ඒකකොට මේ එතෙන්දී යම් කෙනෙක් ප්‍රශ්නයක් මතු කරනවා නම් රහතන් වහන්සේට සදායතන ප්‍රවත්මක් තියනවාද? එහෙම නැත්නම් සදාතන නිරෝධය සමග භව නිරෝධය වුණා කියන කාරණාව සමග ඒක ගැටෙන්නේ කොහොමද ආදී වශයෙන් අපි කතා බහ යෙදෙනකොට එතනත් ඔය කලින් කිව්වම වහන්සේ ප්‍රදේශනා කළ වැරද්දමද තියෙන්නේ කොහොමද අපි ඒ කාරණාව තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ එතන සලායතන කතා කරනකොට දැන් කොටිට කොටිට තියෙනවනේ ඒක ලෞකික ඒ කියන්නේ ලෝකයේ ප්‍රකට වෙන කාරණාවත් එක්ක කතා කරන්න වෙනවා. නැත්නම් කතා කරන්න බැරි වෙනවනේ. කතා කරන්න වෙනවා. ඒ සියලු දේවල් කතා කරන්නේ මේ කතා කළ යුතු දෙයට ලෝකයේ ප්‍රවැත්වර කතා කිරීම කරනවා. එහෙම නැතුව එතන මේ හේතු දැන් ඔකට තව කාරණාවක් තේරුම් ගන්න පුළුවන් මොලිය පබුදු සූත්‍රයේ තුල අර හේතුඵල න්‍යාය කතා කරනකොට ඒක ආනවට නෙමෙයි ඒකවල ඉඳලා ගන්න දැන මේ කවුද ආහාර අනුභව කරනවා වගේ පස්සේ කරක් ගන්නවා. එතකොට බුදුරණවහන්සේ ප්‍රශ්න කරනදී මේකට හේතුව මොකද්ද? මේ ආහාරය කොමකට හේතුවක්ද? එතකොට හේතුඵල න්‍යායත් කියන්නේ හේතුඵල න්‍යායත් කතා කරනකොට අර කතා කරන්න බැරි වෙනවා අන්න ඒ සත්‍යකිරි ඒ විදිහට විද්‍යාවේදී කතා කරනවා. නමුත් අපිට මේ ලෝකේ කතා කරන්න වෙනවා. ඒ කතා කරන්න වෙන විට ඒ කතා කරනකොට අපට ඒ කතා කිරීමේදී යම් පැනවීම ලෝකෙට මේ මේ ලෝකේ පනවනවා. ඒක තමයි කතා කරන්නේ. එහෙම නැතුව මේ දේශනා පරියය බලනකොට දේශනා තුළ කියන කාරණා දැන් ප්‍රේණ කරනවා. කොච්චර සූත්‍රයක් සාලමුණ හඳුනගෙන යනවා කියනවා. චන්දරාගයත් එක තමයි මේ බන්ධනේ තියෙන්නේ. හරියට කල්පනා කරලා බලුවොත් චන්දරාගේ දරීමත් එක්ක මේ කතා කරන්න බැරි වෙනවා. නමුත් ලෝකෙට කතා කරන්න අපිට ප්‍රයත්නක් තියෙනවා. ඒ කතා කරන ස්වභාවය නැත්නම් අර අපි දකින අපට අහු වෙන ඒ ආයතන ක්‍රියාකාරීත්වය මේක පොරුවක් කියන එක මේ කාරණාව කතා කරන්න දුසු දෙයක් නෙවෙයි ඒක කතාව අදාළ නෙමෙයි කියන කාරණාව නිරෝධය තේරුම් ගැනීමත් එක්ක තියෙනවා එතකන් මම එකයි කිව්වේ එතකන් අපි තුළ මේක තේරුම් ගන්න අවස්ථාවේ තියෙනවා තාම ඒක තාම තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා අපිට හරියට තේරුම් ගන්න අවස්ථාවක් සැබෑවට අපිට නිරෝධය කියන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් හරි සම්පූර්ණ විදිහට යනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපට ඔය ප්‍රශ්න මතුවෙන එක තමයි අපිට තව ප්‍රඥාව ඇති කරගන්න උපකාරයක් වෙනවා. දැන් අද ගොඩක් වෙනවට ප්‍රශ්නයක් මතු කරගන්න නැතුව නිකන් මේ පිළිගැනීමක් විතරදී ඒකත් එක්ක ප්‍රඥාව දෙන්නේ නැහැ. ඔය ප්‍රඥාව ඔදියම වගේ ප්‍රශ්නත් එක්ක අපිට හිතන්න දෙන්න වෙනවා නෝනේ කිව්වට. අන්නේ නෝනේ නිවසීම තමයි ප්‍රඥාව අවදීමත් එක්ක මේ කරන්න කියලා ගන්න පුළුවන්කම ලැබේ. අන්න පොඩපත් වෙන්න නැත්නම් සත්‍ය මාර්ගය යොමු ගන්න අවශ්‍ය කාරණා හතරේ කල්‍යාණ මිත්‍ර ඇතුළු සත්‍යම ශ්‍රවණයේ යොමු ප්‍රතිකාරය ධර්මන පරිපදාව කියන කාරණාව තව තවත් හේතු වන්නේ ඉදිරියේ මාර්ගයට යන්න මෙන්න මේ කාරණාව නිසා. එනිසා තවත් පොටෝයි සාත් නව යොමු ගන්න පිටකට නෝඩින් මෙතනට ඕනේ. එතකොට අපිට ඔය ප්‍රශ්න ලිහිනවා ප්‍රශ්න ලිහින්නේ මොන වැඩෙනකොට අර යනකොට ප්‍රශ්න මතුවේ නැත්නම් ඕනේ ප්‍රශ්න මතුවේ කරන තමයි සාකච්ඡාවකදී සත්‍යධර්ම ශ්‍රවණය කරේ මොකකෙන් හරි මේ ප්‍රශ්නේ අපි අපි තුලින් යෝනිස මනසකාරකෙන් හරි මේ ප්‍රශ්නේ දෙන්නේ ඒ දෙහි ඉවත් එක්ක අපිට ධහම තේරුම් ගන්න පුළුවන් ප්‍රායෝගිකයක් කියනවා එහෙමයි සර් එහෙමයි සර් බොම් බොම්බින් තේරුම් කතා කරනවා තේරුම් කතා කරන පොඩි සද්දයක් එන මයික් එකේ ප්‍රශ්නයක් අහන්න තේරුම් කමන්නේ. තේරුම් ඔය ප්‍රශ්නයක් අහන්න දුන්නේ නේද තේරුම්? තේරුම් කරනවා සමහරවිට සමහරවිට මේ පැරණස් මේ කරන පරිජලක වශයෙන්. ඔව් පොඩ්ඩක් ඉන්න මේ කරනවාස කරනවාස අපි දැන් මෙතන ඉන්න ගොඩාක් කෙනෙකුන් අභිධර්ම දේශනා ගොඩාක් ශ්‍රවණය කරන ඉස්සත් ඉන්නේ. පොඩ්ඩක් දැනගන්න පුළුවන් සම්මානක මේ එතන අභිධර්මයේ කියන්නේ බුද්ධ වාස්තුවක් කියලා මොකද බොහෝ තැන්වල මහල් කියනවා වාස්තු දේශනාවක් බුද්ධ වාස්තුවක් නෙවෙයි ඒකේ වෙන විතරේ තියෙන්නේ ධම්මසංගමී වගේ ඒ පරිහායන් බුද්ධ වාස්තුවක් කියලා හරියට මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් සම්මානක හොඳයි මයික් එක මියුට් කරගන්න ඕන මයික් එක මියුට් කරන්න හොඳයි ඔව් බොහෝ ශබ්ද ගොඩාක් තිබුණා මේ මයික් එකේ ඔන් රෙකෝඩ් දෙනවා අපේ ප්‍රශ්නේ බොහොම යන්තමට ඇහුනේ ස්වයන් වාසේ මම හිතනවා ප්‍රශ්නේ තේරුණා කියලා අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න අපි හැමදෙන්නේ කරවසරණයි මම එකට කේම උත්තරයක් දෙන්න කැමති නැහැ මම කැමති මෙහෙම අපි අධ්‍යයනය කරන්න ඕනේ අධ්‍යයනය කරලා හේතුඵල ධර්ම හොඳට කල්පනා කරලා අපි මේක තේරුම් ගන්නට ඕනේ බුදුරණන් වහන්සේගේ ධර්ම තියෙන්නේ නුවණට නුවණින් තේරුම් ගන්න. එතකොට අපිට මේක හේතුඵල වශයෙන් ප්‍රත්‍යක්ෂ කරනකොට අපිට මේකේ සත්‍ය ස්වභාවය මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමන් තුළ නුවණ වැඩිමින් හේතුඵල ධර්ම ප්‍රකට වෙමින් රාග දේශ මොහ ප්‍රහාණය. හැබැයි රාග දේශ මොහ තුනම දැන් අපිට ගොඩක් වෙලාවට රාගයයි දේශයයි නම් අයින් කරන්න පුළුවන් මොන ක්‍රමයකට. නමුත් මොහේ කියන කාරණා අපි තුළ තියෙනවා. මොකද හේතුව අපි මේ ලෝකයේ තියෙනවා කියලාම අරගෙන ඉන්නේ අපි තියෙන දේ තමයි බෙදලා දැන් බලන්නේ. තියෙන රූපය, තියෙන වේදනාව, ඊළඟට තියෙන සංඥාව, තියෙන සංස්කාර, හටිපට්ඨානය කියලා පොදු කරන්නේ තියෙනවා කියලා ගත්ත දේ. ඒක තියෙනවා කියලා ගත්ත දේ අපි නැහැ කියලා දාන එක තමයි හැම වෙලේම මම වෙලා තියෙන්නේ. අපි මෙන්න මේ කාරණා උඩ කල්පනා කරලා බලන්න ඕනේ. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් අපට මේක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඉතින් ඒ නිසා මේ නෝරේ යුක්තව මද්දත්ව අධ්‍යයනය කරලා මේ කාරණාව ගැන තේරුම් ගන්න යොමු වෙනවා පොඩයි. ඒ දවසන සම්මාසයෙන් තමයි තමයි වාගෙන පිළිතුරක් අපිට ලැබුණා ඒ ප්‍රශ්නෙට මම හිතන්නේ ඒක එහෙම තමයි වෙන්න ඕනේ මොකද අපි මෙතන ඉන්නකන් සල්ලාන මිතුරු මිත්‍රයන් බොහෝ කල් තිස්සේ මේ ධර්මයේ සොයාන තමන්ගේ ජීවිතය එකතු කරලා ධර්මයට ඉන්න කල්යන මිතුරු මිත්‍රයන් ඒ විවිධ මම අවශ්‍යම ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකෙන් හානියක් වෙලා නැහැ. ඒගේ පැවැත්ම වෙනස් වෙමින් වෙනස් වෙමින් යන බව අපිට පේනවා. ඒකට පේනවා. ඉතින් හොදක් වෙන්නේ. ඉතින් මේ හොයාගෙන යන ගමන අතරතුර යම් යම් අවස්ථාවල යම් යම් තමන් කලින් ගත්ත මාවත් වෙනස් කළා වී ඒවා ඒවා අපි ඇයට කියලා අපි ඒකට පූර්ව තීරණ නොදී ඒ වගේම වාදයේ දේශනා මේ දිප්පිට බොහොම අගය කරන සානස හොඳයි මේ අපේ සාකච්ඡා මේ වාර තුනස් වෙනස් අපි අභිධර්ම දේශනා ශ්‍රවණය කරනවා අපිට අභිධර්මයේ බොහෝ උපකාර වෙලා තියෙනවා කියලා කාරණා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අපි ඒක එහෙම කියලා මම ජයන්ත මහත්තයට මේ කමදී ජයන්ත මහත්මයා මේ මේ සයන්වාසිතයෙන් අපි මේ ප්‍රශ්න කාරණාවත් විසඳලා තේරුම් ගන්න ඉදිරිපත් කරමු. ඔබතුමා ඒක එදා සාකච්ඡා අපි තුන් හත දිනක කරපු අවස්ථාවේදී මතක කරා ආතන් වාසිය කියන ගැන කියනකොට ආයතන දෙකක් සම්බන්ධ කරලා යම් මම තැන්වල කියනවා කියලා ඒ කොතනද කියලා මට හගන්න දරුණා දැන් මොකද මෙතෙන්දී ආයතන සලායතන ගැන කියන්නේ කියලා වගේ දෙයක් ඒ ඒක පොඩ්ඩක් නැවතත් විශ්මතු කරනවා මේ පොඩ්ඩකට හොඳයි ඒරොන් තමයි ඒක විශේෂයෙන්ම ඉන්නේ මට මතක හිතෙන විභංග ප්‍රකරණය තමයි මේ පිළිබඳව කරන්නේ රහතන් වහන්සේට ආයතන දෙකක් හැටියට නෙවෙයි එතන තියෙන්නේ කියලා තියෙන්නේ අපරිආපන්න භූමිය කියන තැනදී පෙන්වන්නේ ආයතන දෙකක් හැටියට මන ආයතනය ධම්මායතනයක් කියලා. එතකොට සාමාන්‍යයෙන් අපිට විශේෂයෙන්ම දැනගන්න ඕනේ දැන් අපි දන්නවා සලායතන නිරෝධ නිරෝධ කරනවා කියන එකත් අපි අහලා තියෙනවා. එතකොට මේ මෙතනදී මනායතනය ධම්මායතනය පමණක් ක්‍රියාත්මක වෙනවා කියන ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් රහතන් වහන්සේගේ ජීවිතයේදී යෙදෙන ආයතන දෙකක්ද එහෙමත් නැත්නම් අපි අපි ධර්මානුකූලව දැනගන්නකොට අපි කියන අපරියපන්න භූමිය කියන්නේ මාර්ග සිත්තු පළසිතු ඒ කියන්නේ සෝතාපන්න මාර්ග සිතට ඇතුළු ඒ අවස්ථා හතරම ආවරණය වෙන විදිහටයි මග්ගාශ පලාමේශ කියලා ආකාරයෙන් එතන යෙදෙන්නේ. එහෙම ගත්තහම එතනට විතරක් එතන අපිට තේරෙන හොඳටම මේ මේ මාර්ගයක් ඵලයක් කියන තනන සිත් පමණයි යෙදෙන්නේ. ඒකින්ද මෙතන මේ මන ආයතන ධම්මායතන තියෙනවා කියලා. නමුත් අපිට වෙනත් තැන්වලදී අහන්න ලැබෙනවා රහතන් වහන්සේගේ සාමාන්‍ය ජීවිත රටනේදී ක්‍රියාත්මක වෙන්නේ ආයතන දෙකක් හැටියට. ඉතින් එතන කියන තමයි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන එක අපි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා සම්මාන්ත දෙවන් සර්ණයි. දෙවන් සර්ණයි. රාතන් වහන්සේට කිසි විදියකින් හේතුඵල ධර්ම කතා කරනකොට ආයතන දෙකක් විතරක් හෝ තියෙනවා කියලා කතා කරන්න බෑ. මොකද ආයතනය කතා කරන්න තියෙනවා අවිද්‍යාව පැත්තේ කරගෙන වන ආයතනයත් අවිද්‍යාව පැත්තේ කරගෙනමයි තියෙන්නේ. වෙන කිසි දෙයක් හේතු කරගෙන නෙමෙයි. මොකද ඇත්ත කරන ආකේ දිය කය විතරක් නෙමෙයි ආයතන කයම අවිද්‍යාවත් කරගෙන තියෙන්නේ. ඊළඟට තමයි සාමාන්‍ය ප්‍රයත්නත් එක්ක කතා කරනකොට රහතන් වහන්සේ ඇහෙන රූප දකින්නවා. එතකොට එහෙම කතා කරොත් ඇහැ කියන ආයතන කතා කරන්න වෙනවා. කයનો ශබ්ද අහනවා. එන කන කියන ආයතන කතා කරන්න වෙනවා. ආසින් දැන් රහතන් වහන්සේනවත් මේ ලෝකයට ඉතුරු ඉන්න කොටන සාමාන්‍ය කතා කිරීමේදී සියල්ලම සිදුවෙනවා. ආදේශ කද කතා කරන මේ හේතුඵලය කතා කරනකොට ඒ හේතුඵල නියමයත් එක්ක අවිද්‍යාව අධේශයෙන් සීරාග නිරෝධය කතා කරන තැන ඉති විදියකින් ආයතනයක් අපට කතා කරන්න බැරිය. ඉතින් මේක හොඳට මේ කල්පනා කරලා බලන්න දැන් මේ යමක සූත්‍රයේදී මේ කියපු කාරණාවක් හේතු කරගෙන දැන් අර කොටිත සූත්‍රයේදී සාකච්ඡා ගැන කියපු කාරණාවෙදී කොටිත ස්වාමීන් වහන්සේ එකෙන් සාරිපුත්තන්වහන්සේ එතන සාකච්ඡාවේදී එතන අර ආයතන හයම කතා කරන රූප දකින්නවා කියන ඒ විස්තර කතා කරනවා. එතන එතන සාමාන්‍ය ප්‍රමාණයක් කතා කරන එකක් තියෙනවා. සුගත සූත්‍රයෙන් කතා කරනකොට ආයතන හයම ගැන කතා කරනවා. කතානවා කියන එක කතා කරනවා. එතකොට එහෙනම් මෙතන මේ සාමාන්‍ය ප්‍රමාණයක් ගැන විතරයි කතා කරන්නේ. ඒත් එතන අර දෙකෙන් කරක් ඒකාන්ත කළා කියන්නේ නැහැ. නමුත් අවිද්‍යාව අපේක විරාග නිරෝධය ප්‍රකාශන කරනදී අරහත්ත්වයේ කියනකොට මේ හයිතඵල ධම එක කතා කරනකොට මම කියන සංකල්ප දුරීමත් එක්ක කිසි විදියකින් කිසිම ආයතනයක් කතා කරන්න බෑ ඒ කතා කිරීමම යම් පැනවීමක් ඉතින් ඒ නිසා අපි මේ හැම එකක්ම ගැන මධ්‍යස්ථව අධ්‍යයනය කරන්න කියලාම ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න මධ්‍යස්ථව කියලා මම කියනවා. හොඳයි ඥාතක කලින් මෙතන විවෘත කරනවා මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න පුළුවන් තමන්ට උත්තර හොයාගෙන බැලුවද විච ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. පුරන් සම්මත සම්මිනේට උත්තර දෙන්නක සම්මිනාසයක් මට මතකයි ඒක තැනක ධර්මයේ නාමයන් සම්මිනාසයක් කියලා බුදුචන්නාන්සේ අහන මේ නිවන කියන්නේ මොකක්ද කියලා ඒකත් කියන මේ ආපෝතේජෝ වායෝ නැතිතන නගාසිතිය කියන එතන නිවනයි කියලා සාරණස ඒ ගැන පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර දෙනවා සාරණස කරන සාරණස ආතරවසරණ ඒක තියෙන්නේ කීවට සූත්‍රයේ දිගනිකායි නැති තැන නෙමෙයි එයා ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙම වැරදි ඒ ස්වාමීන් වහන්සේ අටවි ආපෝතේජෝ වායෝ නිරුද්ධ කරන්න කොහෙද කියලා හොයාගෙන යනවා ඒ බ්‍රහ්මලෝකේ පවත් බ්‍රහ්මලෝකේ දක්වාම යනවා ඊළඟ බුදුන් වහන්සේගෙන් ඔය ප්‍රශ්නයන්ද කියනවා. ඒ බුදුන් වහන්සේ කියන ඒ දහන පතේ ආපෝතේ ගැන යොද් ගන්න කොහොමද කියලා. ඒ ප්‍රශ්නේ වැරදි කියලා කියනවා. දැන් තව දෙපිනොකේ හිතේ. හට නොගැනීම. අන්නේ හට නොගැනීම තමයි කතා කරන්නේ. ඒ හට නොගැනීම තමයි ප්‍රතිහිතීම තමයි අනිදස්සනේ ඥාය නැත්නම් නිරෝධය නැත්නම් අරහත්ත්වයට පැටන් තියෙන්නේ. නිරුද්ධ වීම නැත්නම් නැති කිරීම නෙමෙයි. නමුත් මේ ස්වාමීන් වහන්සේට ප්‍රඥාව මෙන්න කිරීම ගැනමයි. ප්‍රතිවස්සන. ඉතින් සංඥාත් මහත්මිය සන්නේ. පෙරවතන සංනාස අවසරයි සංනාස දැන් අර ඔබාට මුලින් ඉස්තර ටිකේ රහතන් වහන්සේ මරණින් මතු වෙනවද නැද්ද ඔය ප්‍රශ්න ටිකේ ස්වාමීන් වහන්සේ ඒ කවුවත් අහලා වෙන නැත්නම් ගාමර මතු කර ගන්න තියනවද රහතන් වහන්සේ කතා කරනවා මහන්සේ ජීවිත ජීවිතෙන් අතර ඉඳී ඔයට අදාළ ප්‍රශ්න අහනවා තමයි. අනේ මරණය මතු කියන්නේ ජීවිත කාලේ මේ මේ මේ කාලේ පවතින සාධාරණ ක්‍රියාවන් පාන කාලේ ගැන අදාළ වුණු ප්‍රශ්නයක් අහලා තියෙනවා. නැත්නම් එහෙම ප්‍රශ්නයක් කියන්න පුළුවන්. අපේවා සරණයි මේ ඒකට දැන් හේතුව සාකච්ඡාවන්සි බලමින් මැද කියන ප්‍රශ්නේ අහන්න හේතුව ඒ කාලේ රහතන් වහන්සේ ගැනම තමයි සම්පූර්ණයෙන් තිබුණේ. ඒ කියන්නේ රහතන් වහන්සේ ගැන ප්‍රශ්න කියනකොට දැන් ලෝකෙට තියෙන රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවා. දැන් ගොඩක් කොට ප්‍රශ්න ඇවිත් සාමයේ කෙල්ටක තමයි මුලින්ම ඇවිල්ේ. එයා රහතන් ජීවිත ප්‍රශ්නේ. එතකොට සම්පූර්ණයෙන්ම ජීවත් වෙලා ඉන්නවා පේනවා. ඒ නිසා ප්‍රශ්න මතුවුනේ. දහම තේරුම් ගත්තට පස්සේ එයා එයාට මේ රහතන් වහන්සේ අරහත්ත්වයේ කියන කාරණාවත් එක්ක හොඳටම තේරෙනවා. ඒ නිසා අර ජීවත් වෙලා ඉන්න කාලේ කොහේ ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. ඒක දහම තීරණ ගැනීමත් එක්ක ඇති වෙනවා. ඒ වගේ රැතුව සාතනවාස ඉන්නවා මේ ප්‍රකටයි. ඒ ප්‍රකට නිසා රහතන් වහන්සේ වර්ණින්වත් නැහැ කියන කාරණාව ඒ පස්සේ ඉතලයි අහන්න දෙන්නේ. අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ යාට අහන්න යමු වෙනවා. ඒකට හේතුව එයා ඒ කර්ම දන්නේ නිසා. ඒ රහතන් වහන්සේ රාගය ඇති කරලා දේශ ඇති කරලා ඔකත් එක්ක තමයි බුදුන් වහන්සේලා රූපත් අනසනවා කියන චෝදනාව අහු දෙන්නේ. ඉන්නවා සත්‍ය රහතන් වහන්සේ ඇතිලා යනවා. නමුත් අර මූලික දේ තේරුම් ගත්තට පස්සේ රහතන් වහන්සේ කියන්නේ මොකද්ද කියන කාරණා තේරුම් ගත්තට පස්සේ අර ජීවත් වෙලා ඉන්න රහතන් වහන්සේ කියන කාරණාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් අර තේරුම් ගැනීම නිසාම ආව ප්‍රශ්නයක්. තේරුම් ගැනීම නිසා නැති වෙන්නේ ඇයි රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවා කියලා ගැනීමක් හට ගන්නවා. ඒ කියන්නේ දුක්ඛ ඥාන, සමුදය නිරෝධේ මග්ග ඥාන නැති වෙන්නේ නැහැ. ඒ ඇදී නැති නිසා ඔයාලට දෙයින් පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ තේරුම් ගත්තා පස්සේ. ඒ නිසා තමයි අර මේ රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලය තුළදී ඔය ප්‍රශ්නේ අහන්න ඇත්තේ. ඒ ප්‍රශ්නේ අහන්න යාට අවශ්‍යතාවයක් කියන්නේ නැහැ. සාමාන්‍යව මේ සාමාන්‍යව එතකොට සාමාන්‍යව නෑ ඔබ වහන්සේ කියන එකයි මේ කියන කාරණය වැටෙනවා සාමාන්‍යව. ඒතර ඕක සාමාන්‍යව දැන් ධර්මයක් එක්ක ගලපනවට සාමාන්‍යවන්ට ඕක ඔබ ඔය විදියට දැන් ඒක ගොඩක් අපි අහනවා ගැඹුරින් හිතුවම මෙහෙමයි කියලා විස්තර වෙන තැන් ඕක කරන් තියෙනවා. ස්වාමීන්ට ඕක කර්ම විදියට විස්තර කරන තේපයක් කොතනවත් නැහැ නේද ස්වාමීන් දැන් ප්‍රශ්නේ තියෙන සම්මත පරිස්සර ඥාන මහත්මය මතු කරකේ සූල කුඤ්ඤත සූත්‍රය ගත්තම ඒකේ අන්තිමට කියනකොට ඒක අර එක එක ගාම මේ සංඥා ශූන්‍ය කරගෙන ගිහී ධාරණ සංඥාට ඔහොම ඔහොම ගිහිල්ලා මේ අන්තිමේ නිරෝධාවපත නිරෝධ මේ නිරෝධ සංඥාවේදී නිරෝධයට ගිහිල්ලා එතනින් පස්සේ ඒ රහත් වෙනවනේ රහත් ඒ විස්තර වෙන විදිහට රහත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේ එතන මේ රහත්නාට පස්සේ දැනගන්නවායි කියනවා මේ සමහර සංඥා නිරුද්ධ වෙලායි කියලා දැනගන්නවා. නැත් සංඥා නැහැ කියලා දැනගන්නවා. හැබැයි එක සංඥාවක් තියෙයි කියලා නිරුද්ධ නොවෙච්ච සංඥාවක් තියෙයි කියලා දැනගන්න මේක තමයි කියන්නේ මේ සදායතන ආශ්‍රිත වෙන ඒ වේදනාව දෙන්න ඒ සංඥාවකට හරියට මේවා කියන්න මට ඒ වචන වලින්ම කියන්න මම ගාව නැහැ සුදන ජයත මහතුරු දව කරන්නේ කියලා කියනවා ප්‍රසන්නත එතන එහෙම තියෙනවා. ඊට පස්සේ ඒ තවසුත්‍රයක් තියෙනවා දැන් අර කන්නවාද සූත්‍ර වගේ ගත්තම ඒක ස්වාමීන් වහන්සේ කන්න ස්වාමීන් වහන්සේ අර අපනීකල ඉන්නකොට මේ අර යෙදින්න සාගන්න ඉස්සර යන්නේ තියෙන දැන් ඒකේ කන්න ස්වාමීන් වහන්සේට මේ හමු වෙන්නේ අන්නේ සාරිපුත්‍ර රහතන් වහන්සේනේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කන්හාඳුරනේ මේ විස්තරහල ඊට පස්සේ කන්න ස්වාමීන් වහන්සේ කියනකොට තමයි මේ ජීවිත රැකී කරගන්නවා නැවත උප්පත්තියක් නැතිවම කිව්වම එතකොට අහන්නේ මේ රහත්ලාට දැනගන්න අහන්නේ ප්‍රශ්නත් මේ මේ අහන්නේ සාමාන්‍ය එහෙමනම් ලෝකේ රයිට් ප්‍රශ්න ටික ගන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒ සංඥාවෙන් දැන් රහත්ලා කියලා මේ ඉන්දියා දිනනවා ලෝකේ රයිට් ප්‍රශ්න ටිකක්මයි දිගටම අහන්නේ. එහෙම නැත්නම් අර දැන් අපි අද කතා කරන ඔය ඔය අර්ථයෙන් ප්‍රශ්න කිසිම ගන්නක එහෙම අහලා නැහැ. ඒකෝත් ස්වාමීන් වහන්සේ කියන දේ දැන් අද කියන දේ පැටවෙන එක නෙමෙයි නැටවෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක ධර්මයත් එක්ක ගලපනකොට ඒක විදි අර්ථයක් ඒ හැම විචාරයක් විතරක් ධර්මයේ තියෙන්නේ කියලා අපි අපට තේරුණා කියලා හිතනවා ඒක තමයි. ඔව් සරණයි. ඔව් ඇත්තටම ධර්මයේ තමයි බුදුරණවහන්සේ කාරණාව කියනවා ධර්ම හැංගෙච්ච ධම් කරුණු කියනවා. ඒක ඒක ප්‍රගන්නට ඕනේ. දැන් ධම් කාරණාව කියන කාරණාව අපට එකපාරට ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම වචන දෙකකින් සම්පූර්ණයෙන් ඒව ප්‍රකට කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට අපේ නුවණ අවදි වෙන්නට යමක් දෙන්නේ. දැන් අපිට ඕන කෙනෙකුට අර වචන වචන වලින් තේරුම් ගන්නට මොන මොන හරි අපි හොයනවා. හැබැයි මේ වචන වලින් තේරුම් ගන්නේ අපිට අර සිතුවිලි මාත්‍රයක් විතරයි. අර සැඟවිච්ච අර්ථ ඒක ගංගුතුනිකා දේශනාවක පැහැදිලිවම තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බව සැඟවිච්ච අර්ථ දැනගන්නට තව ස්වාමීන් වහන්සේලා ළඟට යනවා කියලා ගංගුතුනිකායේ එකේ තියෙන්නේ. මට මතක ඒකට නිවාදින්ව දුක නිපාති තියෙන්නේ. යන්නේ කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපට විවෘත නොවිච්ච කාරණා විවෘත කරගන්න තියෙනවා. එහෙනම් ඒක වේදනාව අහපමණින් යොත් වෙන්නේ නැහැ. එහෙනම් මේක තේරුම් ගත්ත කෙනෙක් ළඟට යන්න තියෙනවා. එහෙනම් මෙවැනි කාරණා කියනවා. නැතුව මේ හැම දෙයක්ම අපට අපේ දැන් වෙන බුදුරණවහන්සේ කියපු කාරණා හැමෝටම වචන දෙකකින් විතරක් කියනවනම් අවබෝධ වෙන්නට ඕනේ. දෙවියන්ව අවබෝධ කරගන්නට ඕනේ. කුතුහ රාජ්‍යයේ බොහෝ අරුවා. නමුත් අවබෝධ කරගත්තේ නැහැ. ඒකට හේතුව තමන්ගේ නුවණ වැඩිමට අවශ්‍ය කාරණා මේ තුල තියෙනවා. ඒකට තමයි හිතන්නේ අවශ්‍ය. ඒ හිතන්න ඕන දේ ඒ දේශනාව තුළ තියෙනවා. ඒක හිතනකොට අන්න ඒක වැටෙනවා. එහෙම නැතුව මේ සම්පූර්ණ වචන දෙකකින් විතරක් ඒක ගන්නවා ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒක හිතලා තේරුම් ගන්න ඕන දෙයක්. හැබැයි මේ හිතන වැටුණාට පස්සේ සියල්ලම ගැලපෙලා යනවා. හොඳ වැටෙනවා තමයි. මගේ එකම ගැටලුව තියෙන දැන් රහතන් වහන්සේලා දෙනමක් අතර වෙන සාකච්ඡාව කිව්වත් කිසිම තැනක මේ අද අපි කතා කරන විදිහට අදාළ වෙන්න කොතනවත් නැති හින්දා ඇයි නැත්තේ මොකද කියන තමයි මගේ මේ හැම හැමදාම තියෙන ගැටලුව ඒකවත් තමයි. ආ තේරුම් ගන්න. දැන් රාතන් වහන්සේලා අපිට කතා කරනකොට ඇත්තටම අපට කතාව අදාළ දැන් බලන්න ඕන කල්පනා කරලා එක දේශනාවක් කරනකොට ඒ දේශනාව ඒ කෙනාට අදාළව කරන්නේ. බුදුරණවහන්සේලා දේශනාවක් කරන්නේ ඒ කෙනාට අදාළව. මොකද ඒ කෙනාගේ නුවණ කියන ආකාරයට යට තේරුම් ගන්නකොට අපි කතා කරන්නේ. එහෙනම් ඒ දේශනාව හදාගන්නකොට බලන්න ඕනේ පරියාය සියල්ලන් බලනකොට තමයි අපිට මේ දේශනාව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ රහතන් වහන්සේ අතර සාකච්ඡාව සිදු වෙනකොට උන්වහන්සේලාට ඒක වටහා ගැනීම ශක්තිය තියෙනවා. ඒ වටහා ගන්න ස්වභාවය තියෙනවා. මොනවාද කතා කරමු ස්වභාවයක් තියෙනවා. මෙන්න මේකත් එක තමයි මේ සාකච්ඡා සියල්ලම සිදු වෙන්නේ. රහතන් වහන්සේගේ අය තියෙනවා ආයතන තියෙනවා කියන දේශනාව. ඒක සුරසම එහුණද? නෑ ස්වාමීන් වහන්සේ මේකත් එක්ක තමයි ඒක තේරුම් ගන්න ඕනේ කිව්වට පස්සේ වුණේ. ඒ කිව්වේ දැන් ඒ හැම කාරණාවක්ම තියෙන්නේ ඒ අදාළ ඒ කියන්නේ දැන් අපිට බාහිර ආරචිත සාන්නස්සට කරුණ ටිකක් තියෙනවා. දැන් ඒක අපිට නිත්‍ය දිට්ඨ මත්තන් කියලා කියනකොට අපිට දැක්ක දැක්ක කියලා එහෙම එකක් මතක් වෙන්නේ. අපිට ඒක සංකල්පයක් විතරයි. මේ බාහිදාර කියන සානන්සි ඉස්සලා හිතෙන්න කලින් මේ කිව්වේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරේ. ඒක තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒ නෝනින් ඉවසීමත් එක්ක මේ කියව කාරණා වැටහුණා. අන්න හේතුවනේ අහුණා. අන්න ඒකත් එක්ක ඊළඟට තමයි හිතුනේ. ඊට වෙනවා. එහෙනම් අර කියන කියන දේශනා කරන කාරණා තුළ සම්පූර්ණයෙන් තියෙන ගැඹුරු අර්ථය. ඊළඟට එයාට අදාළ පරියායක් තියෙනවා. අපිට මේ හැම එකක්ම ඉගෙන ගන්න තියෙන්නේ අපිට හැමතැනම අපිට කියන එක නෙමෙයි තියෙන්නේ. අපේ ඉන්දියාවරම් දැකලා තියෙනවා මේ බුදුරණවහන්සේ කියන්නේ. එහෙනම් අපේ ඉන්දියාවරම් වැදෙන විදිහට අපි මේ හැම දේශනාවම කල්පනා කරලා බලන්න වෙනවා. අන්න යම් කිසි දවසක අපේ ඉන්දියාවරම් වැදුනාට පස්සේ අපිට මේ දේශනාව කියන්නත් ගැලපෙලා යනවා. ඒකට කියපු දේවල් කිය පරියාය. මොකද අනුත්තනිකයන් දේශනාවක් තියෙනවා ගැඹුරු අර්ථ ගැඹුරු අර්ථයක කතා කරන්නත් ඕනේ. සරල අර්ථ සරලව කතා කරන්නත් ඕනේ. මේ විදිහට කතා කරන්නත් ගැඹුරු එක සරල කරන්න යනවා නම් සරල ගැඹුරු කරන්න යනවා ඒක මේ බුදු සාධන අතුරුදහන් වීමක් නැත්නම් බුදුරජාණන් චෝදනා කිරීමක් කියන අමෘතනිකයි දෙපණිපාත සෝස් එක තියෙනවා. ඒ නිසා මේ කියලාම ගැලපිලා යන්නේ මේ ධම්පරියාය හරියට තේරුම් ගැනීමත් එක්ක. පෙරවතර හොඳයි සාමාන්‍ය කොමන සාමාන්‍ය මේ විදිහට මේ විදිහට ප්‍රශ්න අහනකොට කියන්නේ තේරුම් ගන්න ඕනේ නම් අහන්නේ. සාමාන්‍යද එතකොට දැන් එතකොට ආයි ඔළුවට එන ප්‍රශ්නේ තමයි සාමාන්‍යහක දැන් අපි දැන් අපිට හැම සාමාන්‍යහක අනෝම කියන්නේ අපිට සූත්‍රඥාත් එක මේ අහන හැමදේම ගලපන්න කියන එක අදගත්තු තින් සාමාන්‍යහන්සලාත් ඉන්නවා ඒක විදිහට කියන අය ඉන්නවානේ. ඒක ඔසයි. දැන් අතනින් මේ සාමාන්‍යහන්සේ කියන එකට අදී මේක කොහොමද විරුද්ධ වෙන්නේ කියලා ඔයලා එහෙම සාමාන්‍යහක ප්‍රසිද්ධ වුණාන් අරගෙන මට කියන්න පුළුවන් එක ටිකක් ගන්න ගැලපෙන්නේ නැති දැන් සාමාන්‍යහකට අපි පටල වෙනවනේ කාරණේට මේකද හරි මේකද මොකද අපිට ආම මේ හොයන අය තාම මේක ගලප ගන්න උත්සාහ කරන්නේ නැහැ ඒක නිදමයි මම මේ ප්‍රශ්න අහනවා කාරණා ඒකට දැන් ප්‍රශ්නේ තියෙන කාරණා දැන් සෝත් පිටකේ එහෙම නැතුව මේ බුදුහාමුදුරුත් එහෙම නැතුව ඒ සංගුණ අර්ථය දැන් අද අත්‍ය මතු ආනේ අද ස්වාමීන් වහන්සේලා ගිහිපැදේ උන් තරමයි මතු කරනවානේ ස්වාමීන් වහන්සේ. ඒකට මේ මතු කරනකොට මේ මේ මතු කරන හැම ස්වාමීන් වහන්සේලා අතර කොහොම එකලටයක් නොගැලපෙන තැන් තියෙනවා. එතකොට එහෙනම් අපි කරන්නේ නම් ස්වාමීන් වහන්සේ එකක් කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා ඕන කෙනෙක් ඒ ඒ ධර්මයෙන් නම් අවබෝධ කරලා ඉන්නේ කියන්න ඕන ඒ සංගුණ අර්ථ ගන්න වහන්සේ පිටරන විදිහට. ඒතර එහෙම එහෙම ධර්ම අවබෝධ නොකර දැන් මේ මං වගේ කෙනෙක් නෙමෙයි හිතලා හිතලා මට හිතන දේක් ඉදිරිපත් කරොතින් මම අවබෝධයෙන් පැහැදිලිව අවබෝධයෙන් මම මේ කරුණ සාමාර කරුණ සාකච්ඡා ගලපගෙන යන්න උත්සාහ කරන කෙනෙක්. එතකොට සාමින්නාට ප්‍රශ්නයක් වෙනවා මේ ඇත්තට මේකත් ඒක ඒ කියන එකත් අර අර විදිහටම හිතලා හිතලා හිතුවක් වෙනවද නැත්නම් ඒ ඇත්ත ධර්මයේද කියලා. ඒක ඒ සැපලයිට් එක කොහොමද කරන්නේ හදාන්නේ? ආතරවතරයි. ඒකට ඉතින් අපිට නුවණ තියෙන්න ඕනේ. ඒක බාහිරින් අපිට කවදාවත් ඒක තේරුම් ගන්න බෑ. අපිට නුවණ තියෙනවා නම් අපිට නුවණට වැටෙනවා නම් ඒ ධාමත් එක්ක ගලපලා ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. අපිට ඉතින් ඉසෙක් කෙනාට වැටෙන කාරණා ඒක විදිහට ජීවත් කරා කියලා අපි බලන්නට ඕනේ ධහමට බලන ධහමට ගලපලා. දැන් ධහමට ගලපන්න අපි ධහම ගොයන් යනවා නේ යම් කිසි දවසක අපට නිවැරදිව සමහර කල්ලොත් වගේ අපිට නිවැරදිව යම් කිසි දවසක තේරුම් ගත් දවසක අපිට ඒක මොකද කියන කරුණ. එතකන් ඉතින් අපිට මේක තේරුම් ගන්න හොයන්න වෙනවා. එතකොට අපිට ගැලපෙන්නේ ආවේ. අපර හරියට තේරෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියන ඒ කියන දේ අහලා අපි ඒකාන්ත වශයෙන් හරි කියලා පිළිගන්නේ නැතුව. දැන් හැමෝම කියන්නේ හැමෝට හැමෝටම වැටෙන විදිය. එහෙනම් අපි මේ කියන හැම එකක්ම තේරුම් අරගෙන අපි දේශනාවත් එක්ක ගලපලා අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අපට වැටෙන ස්වභාවයක් ඇති වෙනවා. අන්නේ මධ්‍යස්ථ භාවය අපිට වැටි වෙන්න ඕනේ. අපි සරණියායුක්ති බුදුරජාණන් වහන්සේව සරණියායුක්ති ධර්මයේ සරණියායුක්ති ඒ සංග්‍රහණය කියනකොට මාර්ගඵලාවේ සංග්‍රහණය. එතකොට එහෙනම් අපි කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් අපි බුදුරණවහන්සේ කියපු කාරණාව අහන්නට ඕනේ. එතකොට අපි එක්කෙනා කියන හැමෝක් කියන දේ අපි අහනවා. හැබැයි අහලා අපි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. යම් කිසි දවසක අපි දේශනාව හොඳට හදාගෙන දේශනාව ඉගෙන අරගෙන එකිනෙක ප්‍රායෝගිකව වැටෙනකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසාම තමයි බුදුරණවහන්සේ මේ ධර්ම තේරුම් ගන්න අපහසුකම විස්තර කරන්නේ. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හැමතැනම මේ කාරණාව එක එක විදිහට විස්තර වෙමින් තියෙනවා. ඉතින් ඒ විස්තරයෙන් අපි පිළිගන්න මේක තේරුම් ගන්නට දක්ෂ වෙන්නට ඕනේ ධර්ම ටික ටික ඉගෙන ගන්නකොට ඒ කාලයක් යනකොට අපට ඒක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. හොඳයි කල්යන් මිත්‍රනි තව ප්‍රශ්නයකට දෙකකට අවස්ථාවක් තියෙනවා. මේ නොවිතු කල්යන් මිත්‍රන්ට අවස්ථාවක් දෙන්න වටිනවා කියලා හිතනවා. හොඳයි ස්වාමීන් වහන්සේ අපේ කල්යනා මිත්‍රට ඇද වෙන ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ ඔබ වාසේ ඔබ සූත්‍ර දේශනා මතකෙන් වගේ කියපින්ද මේ වාසෙද මත දිනක් දැන දැනනස මේ වගේ මම මේ පොතකින් කියන්නේ කිසි උද්දේශනම නැහැ. අකිංචනං අනාදනං හේතන් දීපං අනාපරං නිබ්බානമിതി තං රෝමි ජරා මච්චු පරික්ඛයන් කියලා ස්වාමීන් වහන්සේ ඒ ඒ මේ මේ අපේ කුපිලි මහත්මයා මතක දන්නේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ පරිසම්පාද මේ පොතේ උපදේක පොතක තියෙන්නේ තේවන බැලුමේ. ඉතින් ඒකේ ඒ තෙන්දි මේ කියන අකිංචනං අනාදනං කියන්නේ ඒ කාරණා ස්වාමීන් වහන්සේ වාසිත මේ අවස්ථාවේදී මතක ඉතින් ඔෆිස් පැහැදිලි කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ දැන් කතා කරන කාරණාව සම්බන්ධයෙන්. දයවසරණයි ඒක කියන සුත්තනිපාතේ පාරායන වගේ තිග්ගේ සූත්‍රය. මේ අකිංචනං අනාදනං කියන අපි කිසිවක් නැහැ කියලා ලෝකයේ තුල තියෙන දෙයක් නැහැ කියන කාරණාව නෙමෙයි. කිසිවක් නැහැ කියන ස්වභාවයේ අවිද්‍යාව නිරුද්ධ වීමත් එක්ක සමාතුල හට ගන්න දෙයක්. ඒක ඇත්තට කටුකුන් කරන අතට ඒක ඒ කරුණාව ඒ තුල ඉස්මතු කරලා තියෙනවා. එහෙනම් අකිංචනං අනාගමං ඒක අතට ඒ මොකද ජරා මරණ ඉක්මවන දුකට මොකද්ද කියලා නහන්නේ. එතකොට ඒ ජරා මරණ ඉක්මවන දුකට කියලා යනකොට අපට අර තනක් හැටියට නිවන තනක් ගන්න බෑ. ඇත්තටම ওই නිවන තනක් කරගන්න ওই කර්ම ක්ෂේත්‍රයක් වෙනවා. නමුත් දැන් මේ ලෝකයේ මම ඉස්සරහ පැහැදිලි කරා අපි ලෝකයේ කිසිවක් කියලා අරගෙන තියෙන්නේ. ඒ යමක් කියලා ලෝකේ අරගෙන තියෙන්නේ. අපි මේ යමක් කියලා ගත්ත ලෝකෙ එතරම් උත්සාහ කරන්නේ. එතකොට මේ යමක් කියලා ගත්ත ලෝකෙ නැති වෙනවා කියන කාරණා මේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. සත්‍ය ගැටීමකට එක්ක යමක් කියලා ගත්ත ලෝකෙ නොගැනීමක්. ඒ යමක් කියලා ගත්ත ස්වභාවය ගන්නේ නැහැ සත්‍ය ගැටීමක් එක්ක. අන්න ඒක අකින් කරන්නේ. අකින් කරන මනාදනම් කියලා කියන්නේ. දැන් අපට ඇහැ රූපේ කියලා පනෝ කර කන ශබ්දේ නාසයේ ගන්ධේ දිවරත්යේ කය පහත මස්සරතරන්න කියලා අපිට කිසියක් දැනෙලා තියෙනවා. ඒ දැනෙච්ච දේ තමයි අපි ප්‍රති කරන්න හදන්නේ. නමුත් පනෝගත ප්‍රමාණය අපි දැක්කම පනෝ ගැනීම දුර යනවා. අන්නේ කාරණා තමයි වේදනාව තුළ ඉක්මතු කරන්නේ. ඒ වගේම ඔය ඔය විදිහට කාරණා ගොඩාක් මේ ජීවන සම්බන්ධ තේරුම් ගන්න ඕන කාරණා ගොඩක් තැන්වල ඉක්මතු කරලා තියෙනවා. දැක්කේ වෙනතරනේ. සාදු සාදු සාන්නාස බොහොම පිං. ඒක ඒ කරනවා මම පසුගිය වහන්සේ මුලින් පටන් ගන්නකොට අපිට කිව්වේ ඒකයි අත්‍තරම මේ මේ මේ තියනවා කියලා ඉන්න තැන ඉඳලා අපි කතා කරනකොට තමයි මේ ඔක්කොම මේ කතාවල් ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ කියන කාරණාව. අත්‍තරම මෙහෙම මේ අයිති කිසියක් නැත්නම් විදාපත් වෙන දෙයක්වත් නැහැ. අල්ලගෙන දෙයක් නැත්නම් මට හිත දාන්න තියෙන කොමන්ද මරණය මරණය කියන්නේ කොහොමද කියන ඒ ඒ අදහස ඒක ඔග්නිෂන් වාසේ මත කළ දෙලා තියෙනවා. එතකොට එහෙනම් මම කල්ලාම මෙතෙන් ඩ්‍රීම් වෙන කැමතියි. තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. චිත්තමාත්‍ය ඔබට මේට පුළුවන් එකතු වෙන්න. අවසරයි ගෞරවනීය සාමනාන්ත ඉතාම පැහැදිලි ඔබ වහන්සේගේ දේශනාව යනසල්නස ඔබට ප්‍රශ්නයක් යොමු කරන්න තේරෙන්නේ නැතිකම නිසා තමයි අහවක් අහගෙන හිටියේ සාමනාන්ත මේ දැන් අපි ඉන්නේ තාම මේ මම කියන තැන ඉඳගෙනනේ මම ඉන්නවා අපි තාම කරන මම කොහේ ඉඳලාද ආවේ මම යන්නේ කොහෙටද සියලු සොයන මට පුළුවන් ගන්නස රහතන් වහන්සේ කෙනෙක් ගැන අහන්න එහෙම අහලා තේරුම් ගන්න පුළුවන් වේද කියන එක හිතුණා. උපවාසයේ එකට කීප තැනක මට සිතියෙන් පිළිතුර ලැබුණා යම් කිසි කෙනෙක් මම කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න පුරු මේ වැටෙන්නේ නැහැ කියන එක ඒකයි සම්මත ප්‍රශ්නයට අදාළද කියලාවත් තේරෙන්නේ නැහැ ඒක තේරුම් ගන්න. හා පෙරවන් සරණයි. දැන් හරි ඇත්තටම මේ ඒක හරියටම ඒ ප්‍රශ්නේ කියලා යන්නේ අරනවාසි කියන කාරණාවට හේතුම් ගන්නේ මම කියන කාරණාව හැදෙන හැටි නැත්නම් මේ හේතුඵල වගේ හේතුඵලයේ සත්‍යයක් කියන තේරුම් ගැනීමත් එක්ක එකනම් තේරෙන්නේ හැබැයි අපි එකනම් මේක තේරුම් ගන්න හොයන්නට ඕනේ කල්පනා කරන්න ඕනේ නෝනින් ඉවසන්නට ඕනේ එහෙම නෝනින් ඉවසන වැඩ පිළිවෙල පුරුදු කරනකොට අධර්ම ශ්‍රවණියයි කලයන් මිත්‍යසුරයි යෝනි සමර්ථකාරයයි ධර්මන්ත ප්‍රතිපදාවයි මේ කාරණා ටික අපි ඉස්සෙල්ලා පුරුදු වෙනකොට අපිට මේ රාතන් වහන්සේ වගේ පස්සේකට නැටබ කියලා මේ අවයකට පස්සේ අවයකට පස්සේ බව වැටහෙනවා එතන ඒක තේරුම් යනවා අන්න එතකොට රාතන් වහන්සේ වගේ පස්සේ දැනෙකෙන ඒ පාපී දෘෂ්ටිය දුර්වල යනවා ඒක තමයි මේ කාරණාව තියෙනවා පොතපන් වෙන සාකල් අපේ තුල සියුම් වශයෙන් මේක කියන අපි සමාලක් නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක කාරණාව තමයි අපේ හැකියාවක් වශයෙන් තියෙන්නේ. ඉතින් ඒක අපි මේ හේතුඵල වශයෙන් හේතුඵල වශයෙන් මේක නුවණින් කල්පනා කරගෙන යනකොට මේ නිරෝධය කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපට යමක් තේරුම් ගන්න හිතන්න තියෙනවා කියන කාරණාව තව අපට තේරුම් ගන්න ඉන්නකම තියෙනවා කියන කාරණාව අපි තුළ අපි ඇති කරගන්න ඕනේ. ඒකත් එක්ක අපි තව තවත් මේක තේරුම් ගන්න විමසනවා. අන්න ඒක තේරුම් ගැනීමත් එක්ක අපිට මේ අව්‍යාකට ප්‍රශ්න අව්‍යාකට ප්‍රශ්න බවව වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ගැටලුවක් නැහැ. කෙරුවක් නැසන අවසාන ප්‍රශ්නේ යොමු කරන්න මම අවස්ථාව දෙන්න අශිතම මේ ඔබතුමා කතා කරන්න. නෑ මම තේරුම් ගන්නයි කියලා කියලා දෙනවා. හොඳයි හොඳයි තේරුම් ගන්නයි. හොඳයි අවසාන ප්‍රශ්නේ අහන්න මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙනවා. ඊට පස්ව ශ්‍රීමති මහත්මිය ඔබතුමේ මුලම කොටස ඉදින් නැතුණා. ඔබතුමේ යොමු වෙනවා මම අද ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙන්න මේ ස්වාමීන් වහන්සේ අපිට අපේකතු වෙන්නේ පූජ්‍යපද ලෝකේ අනුදස්සී ස්වාමීන් වහන්සේ ඔබගේ වාස්නාව තමයි අපිට බොහොම කරුණාවෙන් සවන්වාසලයි ඉතිකලේ. හොඳයි. යන්න මාසේ උතුමට වෙනවා. ඒක තමයි වරතරන් තමයි ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මම දැන් අපිට උපදේශක තමයි විශේෂම අවශ්‍ය වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් ධර්මය තේරුම් ගැනීමට උත්සාහයක් ගන්න නිසා ඒ වගේම යම් කිසි දේශන සමත විදර්ශනා කියන කොටස් දෙකක් යම් තරමින් හෝ නිරෝධාර ගන්නවා කියලා කියන්න පුළුවන් ඒකේ සිිතේක මට්ටම් වලින් ස්වාමීන් වහන්සේ අපේ වෙනුවෙන් දෙන්න පුළුවන් උපදේශය කුමක්ද ස්වාමීන් වහන්සේ අපි ඉන්න තැන ඉඳලා තව විදිහකට කරගෙන යනවා මේ විදිහකට අවදවටත් අපි අපේ සිත් අපි මෙහෙම වීමට යොදවන්න කියන එක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ උපදේශයක් ඇටියට මට කරලා දෙනවා නම් බොහොම සෙන්සාරයි. ඔස්සවන්නත් ඒ ප්‍රශ්නේ මම හිතන්නේ මම ඔය ප්‍රශ්න ටික වෙනස් ඉදිරියට කරගෙන යනවා තැහුවා. නමුත් ඔබතුමා නැවත ඒක ආපු නිසා මම ඒක තව ටිකක් මේ ෂාප් කරලා මම මතු කරගන්න ඔබතුමා ඔය ප්‍රශ්න අපිට තියෙන නිසා ඔස්සවන්නත් අපි ඒ ටිකක් කෙලින්ම විස්තර කොහෙන්ද ඉන්න මම ඒක අහන්නේ ඔස්සවන්නත් සානස අපිට තියෙනවානේ කීප ක්‍රමයක් ඉතින් අපි අපිට පුළුවන් අපි මේ සම්මා දිට්ඨියම හොයනවා කියලා අපිට තව තවත් මේ ධර්මයේ කතා කර කර තවතවත් මේ මේ මේ මේ ඒක මේක වැරදි මෙහෙම තමයි වෙන්නේ කිය කී අපිට දේවල් කතා කරන්න පුළුවන්. ඒක ඒ විදිහටම මේ චින්තාමය වශයෙන් දිනු කරන්න පුළුවන්. ඒ කියන්නේ රූපයක් කියලා දෙයක් එළිය තියනවාද? රූපය කියන්නේ ඇතුලේ හදාගත් එකක් නේද කියලා අපි අසා දැනගත්ත ධර්මය වෙනස් වෙනවා කියලාගෙන් අසා දැනගත් ධර්මය අපිට මේ විශ්ලේෂණය කරමින් ඒක එහෙම නේද කියලා අවබෝධයක් අවබෝධ ඥානයක් අවබෝධ කියන්නේ යම් කිසි මට්ටමකට ගන්න පුළුවන්. ඉතින් අපිට ඒ ඔස්සේ කටයුතු කරන්න පුළුවන්. ඒක වාඩිලා ටොක් කරන්න පුළුවන් සමහර ටෙස්ට් එක පියාගෙන. ඉතින් ඒක එක එක ගමනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක් හිතන්න පුළුවන් ඒක මුකුත් කරන්නේ මම ආනාපාන සති භාවනාව වෙන දෙයක් කරගෙන ඒ ඔස්සේ මේ කටයුතු කරනවා කියලා කියන ආනාපාන කියන්නේ මේ ඒ ඔස්සේ ආනාපාන සතියේ තමන් ඉන්නකොට කොයි වෙලාවරි මේ දේවල් තමන්ට කිසියම් ආකාරයකට පෙනේ අවබෝධ වෙයි කියන හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් කිසියම් ආකාරයකට භාවනාවකට වාඩිලා හිත tempat කරගෙන සමාධිගත කරගෙන ඒ ඔස්සේ තමන්ට පුළුවන් ඒ මොහොතේ තමන්ට අත්දැකීම් ලැබෙන ස්පර්ශයන් ඔස්සේ මේ සත්‍ය අවබෝධ කරගන්න යොමු වෙන්න. තම මම තමන් දැන් මෙතන ඉන්නේ කියලා මේ මොහොතේදී මට මාත් එක්ක තියෙන ස්පර්ශය, ඇහෙන ශබ්ද, ඒ මේ ඔස්සේ ඔන්න ඔයගේ දැන් ඒක අහපු දාලා ඒවා අපි කරන්නේ ස්වාමීන් වහන්සේ මෙච්චර කතා කරපු අපි ධර්මයේ පැත්තට තියලා ඔය උන්කට වාඩි වුණාම දැන් ගෙනියන්නේ නැහැ නේ වාඩි වෙනකොට ඒ පැත්තට තියලා මේ කතා කරන සූත්‍ර පැත්තට තියලා එහෙම ඒක ඔන්න ඔය වගේ ඔච්චර මේ මම ඉස්සරහට ගිහින් වස්සන් දැන් ඔබට උවහන්සේ උපදේශ දෙනවා නම් කොහොමද ස්වාමීන් වහන්සේ කරන්න කියන්නේ කරන කරන්නේ මාත්‍ය කියව කරන ගොඩක් හරි ඒ කියන්නේ අපි ඇත්තටම මේ තව තවත් අපි මේක කරන්න ඕනේ. කියන්නේ මේ කරන සාකච්ඡා මේ කරන ධම් ශ්‍රවණය වගේ තමයි මූලික කාරණාව මේවත් කරගෙන ඊළඟට අර භාවනා අපි සමතේ පැත්ත ඉවත් කරන්න ඕනේ. ඊළඟට විදර්ශනාව කියන එක නම් මුංචි කාරණාවක් අතරම කියන්න කැමතියි. මම විදර්ශනාව ගැන පොඩ්ඩක් කරලා දෙන පොඩි දේශනාවක් වගේක දර්ශනා කරන ආකාරය සම්බන්ධ දැන් මේ අහලා නිරවුල් කරගත්ත කාරණා, තේරුම් ගත්ත කාරණා දැන් අපිට දැන් මේ අපි මේ පනෝගයක් කරනවා මේ ලෝකෙ සකස් වෙන්නේ අපි මේක දැන් අහලා දැනගන්න ගන්නවා. අපි ඊළඟට මේක අපි තුලින් මේක තේරුම් ගන්නට ඕනේ. මේක එහෙමද කියන එක. අපි තුලින් මේක තේරුම් අරගෙන අපිට දැන් ප්‍රායෝගිකව අපිට මේක හැදෙනට දකින්න ගැන එකපාරට. එහෙනම් අපි හැදෙනට අපිට දකින්න පුළුවන්කමක් ලැබෙන නෝන ඇතිවීමත් එක්ක නුන තියෙන තමයි අර කල්යාණ මිත්‍රයන්ට මේ හැම දෙයක්ම දහම් සාකච්ඡාව දහම් සෝරින් ඔක්කොට කාරේ. ඒකට පෙර අපිට යම් පුරුදු කිරීමක් මම මේ පුරුදු කිරීම ඒකට පුංචි පුරුදු කිරීමක් කරලා තියෙනවා ඊළඟට හරි මොනම හරි දෙයකදී නැත්නම් අපිට මොකද කරේ භාවනා කරනවා කියන්නේ සිය ප්‍රවෘත්ති හරි අපිට අරමුණක් එනවා දැන් ඒක ඇත්තටම මම ඔය කාරණා ඉස්මතු කරේ මේ සම්පූර්ණ තුනේ තියෙන පාරුණේක සූත්‍රය අතුරු කරගෙන ඒකේ පැහැදිලි කරන පුතග්ජන කෙනා නිවන දක්වාම ඉක්මනට ආයතනයට යනවා මම ඉක්මනට ඉක්මනට ඉස්සර කළා. ඉක්මනට ඉස්සර කරන්නේ. එතකොට ඒ සියලු දේවල් සංස්කාරයක් කියලා ගන්න කියනවා. සරස්වති කියන්නේ මේ සංස්කාරය හැදෙන්නේ කොහොමද කියලා ආපස්සට ඉන්න ගන්න කියනවා. එතකොට අවිද්‍යාචාර විස්පත් නිසා සංඥාව අතරින් පිටගත්ත නිසා මේ අනගත වේදනාව ඒ නිසා හටගත් සංස්කාරයක් කියලා නිරසන්න කියනවා. ඊට පස්සේ එක්තරෙම ගන්න කියනවා අවිද්‍යාව කියන්නේ හටගත් සංස්කාරයත් අනිත්‍ය සංකතයි පරිසම්පන්න ඒකට ගැටෙත් මේ ඒක නිසා ඒ විදිහට අවකාශාවේක අවිද්‍යාව හැබැයි අපි අනිත්‍යයි සංකප්පයි පරිසම්පන්නයි කියන්නේ මොන හෝ ක්‍රමයකට වචන ටිකක් දැනීම ලක්ෂ සිතිවිල්ල දැනීමක් නෙමෙයි කරන්න තෝරන්නේ අනිත්‍ය උනේ කොහොමද අනිත්‍ය කියන්නේ ඇයි සංකප්පයක් කියන්නේ ඇයි මොකද්ද සංකප්ප කියන්නේ කොහොමද සංකප්පයක් උනේ මොකද පරිසම්පන්න උනේ කියන මෙන්න මේ ස්වභාවය ඉවසන්නට ඕනේ එහෙනම් ඒ ස්වභාවය ඉවසන්නට අපට මේ සම්බන්ධ නිරවුලම ප්‍රධාන සාකච්ඡාව දහම් සෝණය තුළින් ඇති වෙන්න ඕනේ අන්නේ ඇදීට කාරණා කරගෙන ප්‍රායෝගික අපේ ජීවිතේට මේ සංස්කාර ඇති වෙනකොට මේ සංස්කාරයේ ඇති වෙන්නේ කොහොමද කියලා නෝනින් කල්පනා කරනකොට ඒ මොහොත අන්නේ තමයි ධම්මොත් ප්‍රතිපදාව බවට ඒ මොහොත සිදුවෙන කාරණාව. ඒ ප්‍රතිමර්ගිකාරය කරනවා තේරුම් ගත්ත කාරණාව දැන් මේ මොහොත ජීවන ආකාරයේ ප්‍රායෝගිකව පුරුදු කිරීමකට යන්නේ. අන්නේ විදිහට පුරුදු කරනවා. ඒක අපිට දැනනවා. උකට මොකක්ද කියනවා? අපි තුළ අර සාම්ප්‍රදායික නම් කරච්චාවක් මේ විදිහට සෝනින් සාකච්ඡාවෙන් ඉවසීමෙන් තේරුම් ගත කාරණාව ප්‍රායෝගිකව එහෙම තේරුම් ගන්න උත්සාහ කරනකොට මේ හැම කාරණාවම කරගෙනම ප්‍රඥාව වෙනවා ප්‍රඥාව හොතර යනකොට පස්සේ මෙන්න මේකයි හැදෙන්නේ කියලා ඉරවකම ඇති වෙනවා ඉතින් ඒ නිසා මේක තමයි දෙන්න තියෙන උපදේශය අපි මේ ඔය කරගෙන යන වැඩ පිළිවෙල ඇත්තම කොටලගේ මහත්ය ඒවත් ගොඩක් මේ ධර්ම සම්බන්ධයෙන් ගොඩක් කරුණු කතා කරනවානේ ඉතින් ඒ කරුණ මුල් කරගෙන අපි තව තවත් මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම අර විදියට පුරුදු කිරීම ඒ දර්ශන භාවනාව ඒ විදියට පුරුදු කිරීම කරනවා නම් අපි දැන් දර්ශනාව කරනවා කියලා දෙකකට ගොඩක් කර කර බලන කාරණාව ඇත්තම දර්ශනාවක් නෙමෙයි ඒක තමයි පැත්තට දෙන්නේ. මෙන්න මේ විදිහට දර්ශනාවක්. කියන්නේ හැදෙන ආකාරයට හොයනවා නම් අපිට අපි හොයන්නේ සත්‍ය වෙනවා කියන අදහසින්මයි. මෙන්න මේ බලනකොට අපිට ඒ විතර විඥාය පතරම් කරගෙනමයි. අන්නේ මේ රදන කරගෙන හොයනකොට අපිට යම් කිසි මට්ටමකදී මේක වැටෙනවා. ඉතින් ඒ වැටීමත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඒක අපට ප්‍රායෝගිකත්වයක් වෙනවා. එතකොට අපේ හැඟීම පිළිබඳ සත්‍ය හිල්ලක් නිසා මාර්ගවල ලබා ගැනීමක් නෙමෙයි. කරසරනේ. සාදු සාදු සයන්වස් ඉතාම හොඳින් අපිට පිළිතුර ලැබුණා සාන්නාස කල්යමිත හැමෝටම මේක උපකාරයක් වෙන්නේ නැති මම මේ දේශනාව ටිකක් අද එඩිට් කරන්න ගොඩක් තියෙනවා. එඩිට් කළා මම දෙකෙච්ච ඒවා උතුරු කළා මම නැවත වෙබ්සයිට් එක ඔස්සේ ලබා දෙනවා. කඩන් නැවත අහන්න පුළුවන්. අහන්න මම දන්නවා ඔය කැමති කැමති අහන්න සලසන්න නැවතත් ඉතින් මම එහෙමනම් අද දවසේ සාහන ඉවර කරන්න ඉතාලම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රීමති මහත්මියට ඉන් අනුතුරු සීමත් මාස්ටර්ගෙන් අනුතුරු පොකුරේ මහත්මිය අපි නැවතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේටම යොමු වෙමු ප්‍රතිතරන් නිමා කරන්න. හොඳයි ශ්‍රීමති මාගේ මුතුන් දෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පොඩ්ඩකින් සිතමාගෙන අවසරයි. සාවන්ත සිද්ධාර්ථ යාත්‍යන්තර දහම් සේවාවේ කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් අද දිනේ ඔබ වහන්සේ මේ මෙතුතු මහත්කට ලබා දෙනා වූ ධර්ම අවබෝධය පිළිබඳව පුණ්‍ය අනුමෝදනා කරන්නයි සූදානම් වන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදේ අපි මේ පාලි පන්තියකට ඉඳලා ධර්ම දේශනාවට අතරමඟදී සම්බන්ධ වුණේ නමුත් බොහෝ දේවල් බොහෝ කරුණු අපට වැටහෙන ආකාරයට පැහැදිලි වුණා මුලක් වැඩගත් කරුණු ඒ ගැන සවනට සුසිලස කල්යාණ මිත්‍ර මිත්‍රි මණ්ඩලය වෙනුවෙනුත් අප ධර්මයේ ශ්‍රවණය කරන මින් අපමත්තේ ධර්මය අහන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ව ඔබ වහන්සේට අප්‍රමාණ සුතවේදීව පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේට මෙලොව වශයෙන් ආයු වර්ණක බල ප්‍රඥා වැඩේවා. ඔබ වහන්සේ පතන ආකාරයෙන් ඉතා සෝපහසෙන් පාරමී පුරාගෙන නිර්වාණ අවබෝධය දක්වා සුවපහසෙන් ය아가න්න මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා. ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාට මෞලි මෞපියන් ඇතුළු නෑදෑයින්ට මේ සියලු පින් අනුමෝදන් වීමෙන් සුගතියෙන් සුගතියටපත් වී උතුම් වූ නිර්වාණ අවබෝධයට සෝතහත්වෙන්පත් වේවා අපිට බොහෝ කාලයක් තිස්සේ මේ ආකාරයට මේ ධර්ම ධර්ම සාකච්ඡාවලට සහභාගී වෙමින් අපිට විවිධ ආකාරයෙන් නුවණ මෙහෙවන්න මානසිකාරය මෙහෙවන්න අපට විශාල වශයෙන් උපකාර කරන මහාචාර්ය සම්බුලගේ මෙතුමාට নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාටත් එසේම ආයුර්ණ සතබල ප්‍රඥා ලැබේවා. ඉතා සිය පහසෙන් සතන බෝධියකින් නිර්වාණ අවබෝධයටපත් වේවා. ඔබතුමාගේ මෞද මෞතිය ගුරු උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු සෑම සියලු දෙනාටත් මේ සියලු පින්වලින් ඒ ආකාරයටම පහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා අපට මේ අවුරුදු 20කට ආසන්න කාලය මේ ආකාරයට ජාත්‍යන්තර වශයෙන් මේ දහම් දැනුම ලබා දෙමින් තමන්ගේ ධනය සමය කාලය කැප කරමින් කරන මහත්යේ ශාසනික සේවාව වෙනුවෙන් අපේ කල්යාණ මිත්‍ර ආචාර්ය දලුවත් මහත්මාණන්ට ඉතාම සුත්‍රයේදීව හදපත් දෙන්න පුණ්‍යානුමෝදනා කරනවා මේ කරන සියලු කුසල් බලයෙන් ඔබතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා කරන කියන දේ ප්‍රතිකාර සහ ඒ සාන්තිම සාර්ථක වෙලා නිදුක් නිරෝගී සුවපත් සුවපහසුවෙන් මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා මඟඵල වෙනන් අවබෝධ කරගන්න ලැබේවා ඔබතුමාගේ පවුලේ සැමටත් දෙමව්පිය නෑදෑ හිත මිතුරන් සෑම සියලු දෙනාටත් මේ සියලු පින් වලින් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන්පත් වේවා ඒ වගේම අපට නන්නයිරින් උපකාර කරන කල්යාණ මිතුරු මිතුරියන්ටත් මේ ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අදහස් තමන්ගේ භාවනාවේ අදහස් තමන්ගේ පළතුරු අප අතර බෙදා දෙන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් මතුමත්යේ මේ ධර්ම දේශනාවතා නිවාන මාර්ගයට පත්වන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් අප්‍රමාණ සුතවේදීව කුණ්‍යානුමෝදනා කරනවා මේ වගේ දහම් වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යන්න ඔබතුමන්ලාගේ සේවය ඉතාම අවශ්‍යයි ඉතාම වැදගත් කියලා මගේ අදහස. ඒ අනුව අප සෑම සියලුම දෙනාට ගෞරවනීය ස්වාමීන් වහන්සේ පොඩ්ඩලගේ මැතිතුමා දලුවත් මහත්මයා ඇතුළු සෑම සියලුම දෙනාට නිවන් දක්නා ජාති දක්වා සද්ධර්ම ශ්‍රවණය කරන කල්යාණ මිත්‍රාස්සේ පමණක්ම ලැබෙන සුගති භූමි වලම උපදීන ඉතා සුවපහසුයෙන් මේ නිර්වාණ අවබෝධය ලබා ගන්න හේතු වේවා වාසනාව වේවා හැම දිනාටම පෙරවන් කරමි. සාදු සාදු සින්දි මාන්නේ ගෞරවණීය නාථේ අප සංග එක්සත් රාජධානි නායක දින හිතවතියක් ශ්‍රීමති මාන්නේ ඉතින් සින්දි මාන්නේ අපි ඔබතුමියටත් ඔබතුමිය ප්‍රාර්ථනා කරන බෝධියකින් සතරා සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් ඔබට ගන්න කියලා අපල ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය සාමාජික ඔබ වහන්සේට මෙන්න අද සවස් දේශනාව නිමා කරන්න. නමුත් මම මේක අවස්ථාවක් කරගන්නවා සයන්වාස අපිට ජනුකම්පාවෙන් සාය මහත් නැවත නැවතත් අපත් සමග එකතු වෙන්න ඔබගේ මාත්මයා මාර්ගයෙන් අපිට දැනගන්න පුළුවන් වෙයි හැකිද කියන්නේ එහෙම අපි හැමදාමත් අපි මේ වැඩසටහන පවත්වන බව මතක් කරනවා සාමාන්‍යයෙන් ඔබ වාසයට හැකි දිනයකදී බ්‍රහස්පතින්දා දවසේ හැර බොහෝ විට මොකද බ්‍රහස්පතින්දා දවස අපි ලෞකික සමාජික විකෘති කෙනෙකුට වෙන් කළ තියෙන නිසා අනිත් දිනන්නේ අපිට ඔබ වාසයට හැකි දවසක යොදා ගන්න සූදානම් කරනවා හොඳයි පොඩි සයමාස්ටර් වෙනම මම සාකච්ඡා කරනවා. සිරුවන් සරණයි. ඇත්තටම මේ විදිහට ධර්ම සාකච්ඡාවක් කිරීම මම කැප කියනවා. ඒ වගේම තමයි තව තවත් මේ ධර්මයේ අහන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡා කරන්න ඒ වගේම අපි ධර්මයේ හැමෝටම අහනකොට ස්වාධීන මනසකින් කියන්නේ අපි විවෘත මනසකින් මේ ධර්මය අහන්න ඕනේ අහලා ධර්මය විමසන්නට ඕනේ අපි ඒක හොඳට මතක තියාගන්න ඕනේ කිසිම කොටු වෙච්ච රාමුකිතරව මේ මේ මේ දේශනාවම තේරුම් අරගෙන දේශනාවටම කරදරමි ඒ විදිහට ධර්මය අහුවොත් අපිට නෝනින් කිමසලා මේක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඉතින් මේ විදිහට කල්යාණ මිත්‍රයන් එකතු වෙලා මේ ධර්ම සාකච්ඡා කරමින් ධර්ම ශ්‍රවණය කරමින් එන්න මේ සියලු දෙනාටම මමත් ආශිර්වාද කරනවා පුණ්‍යන මොදනා කරනවා තව තවත් මේ විදිහටම ධර්මය ශ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් තමන්ගේ ජීවිතයේ මේ ධර්මයේ පතහ ගන්නට දුක දෙවිදින් දකින්නට ඒ වගේම දුක් සමුදය සාහනය කළේ සත්‍යයක් බව අත්දකින්නට නිරෝධී ශාස්ත්‍රයක් සත්‍යයක් බව අත්දකින්නට මඟ වැඩි සත්‍යයක් බව අත්දකින්නට ඒ වගේම දුක පිළිසින් දැකලා නිරෝධය සාක්ෂාත් කරලා සමුදය ප්‍රහාණය කරලා මගේ සම්පූර්ණ කරලා නිවීම සාක්ෂාත් කරගන්නට මේ පැත්තරගත් මේ සියලු පොත ධර්මයන්ට ඔබ සියලු දෙනාටම උපකාරයක්ම වේවා කියලා මම පුණ්‍යවන්ත මෝඩ කරමින් ආශිර්වාද කරනවා. පිරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං සාදු සාදු සාදු සාදු දෙවන්තම හොඳටම 嗯。